ඔක්කොම මේ 10කට වගේ එක නමක් වගේ තියෙන්නේ. කොහොම නමුත් මේක අන්තර්ගතය අතින් බලනකොට සම්මා දිට්ඨිය ගැන සඳහන් කරන සූත්‍රයක්. මේ සූත්‍රය ඉස්සලා තියෙන මිච්ඡා දිට්ඨිය ගැන. ඒතර මේ සම්මා දිට්ඨි නැත්තම් නිවැරදි දැක්ම, පුලුල් දැක්ම, හරි දැක්ම කියලා අපි සිංහට දානවා. යනිත් පැත්ත මිච්ඡා දිට්ඨිය වැරදි පටු දැක්මක් මේ දෙකටම හේතු දෙකයි සරුවචනාංශයෙන් පෙන්වන්නේ තමන් වහන්සේගේ ඒ සර්වඥතා ඥානෙ පරතෝච ගෝසෝ අජත්තං යෝනිසෝ මනසිකාරෝ කියලා පෙන්නනවා සමාධිත්‍යයට මිච්ඡා දිටියට පෙන්නනවා පරතෝච ගෝසෝ අජත්තං අයෝනිසෝ මනසිකාරෝ ඒක නිසා මේ දෙකම ලෝකේ කොයි වෙලාවකක් තියෙනවා පරතෝ ഘോഷය කියලා කියන්නේ අපි ළඟ තියෙන අසුවිරු ඥාන බහුසුත භාවය පොතේ දැනුම මේ දැනුම හැම වෙලාවම අපි අනුන්ගේ ලබා ගන්න දෙයක් ඒක ලබා ගන්න ඒ ලබාගත් දේ හරි පැත්තට දාගත්තොත් සමාධිත්‍යත් වැරදි පැත්තට දාගත්තොත් මිච්ඡාදිත්‍යත් නිසා කියන්න කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා අපේ තියෙන පැරණි ආප්තෝපදේශයට අනුව අහන කෙනා ළඟ තියෙනවා නම් ඒ නිවැරදි කල්පනා නැත්තම් නුවණින් සලකා බලන ගතිය එහෙම නැත්තම් විප්ලවීය වශයෙන් ඒක ගලපලා විමසලා ධර්මවිචේත ලක් කරලා බලන්න පුළුවන් ගතියක් කවුරු මොනවා කිව්වත් Tamanට සද්ධර්මය අහන්න පුළුවන් නමුත් ඒ peer තෝරලා බෙහෙලා දැනගන්න මේ විප්ලවීය කල්පනාව, රැඩිකල් වාදී කල්පනාව නැත්තම් දෙන ඕන කෙනෙක් ලණුවක් කරනවා. ඊට පස්සේ අපි ඒකල ලණු දෙන මිනිසුන්ට බයිනවා. ලෝකේ කියන්නේ ලණුවක් තමයි. ලෝකයේ අය කිසිම කෙනෙක් හොඳ දෙයක් නම් කියන්නේ කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. කොයි එකක් තියෙන්නේ අමාරුයි. ඉතින් එහෙමම අමාරුයි කේන්ද්‍රී ගාන කට්ටිය අනුන්ට ලණු දෙනවා. ඒ දෙන ලණු කෑවට පස්සේ දුන්න මිනිහට බැලලා වැඩක් නමද කාපු මිනිහට බඩරි දෙන්නේ. ඒ නිසා ගන්න එක පෙරලා තෝරලා ගන්නවා කියන එක සරුවචාන්සේ පෙන්වන්නේ පොතේ ඕජාව තිබුණට කරවිල වැල හැමදාම කොහොඹ ගහ හැමදාම උරා ගන්න චිත්ත රසය ඇති කරන ඕජාව. අඹ ගහ හැමදාම උරා ගන්න මිහිරි රසයක් ඇති කරන ඕජාව දෙකම හම්බෙන්නේ පොළොවෙන් තමයි. ඉතින් අඹ ගහට අපි ස්තුති කරනවා මිහිරි ඵල ඇති කරනවායි කියලා. කොහොඹ ගහට කරවිල වැලට චිත්ත රසය කියලා කියනවා. ඒක නිසා අපි උකහා ගන්න දේ පිළිබඳව වග වෙන්න ඕනේ Tamanmai දෙවැන්නේක් සම්බන්ධ නැහැ. අන්න ඒ බව තේරුම් ගත්තොත් එයා නිවනට බොහොම කිට්ටුයි. කවුරු හරි කියන්නේ නැහැ මේ අසවලා ළඟට යන්න ඕනේ අසවලා ළඟයි නිවන තියෙන්නේ අසවලා ළඟයි බණ තියෙන්නේ අසවලාටයි මේක තේරෙන්නේ කියලා අපි කවුරු හරි බාහිරේ හොයන තාක් කවදාවත් නිවනක් නැහැ. ඇතුළෙමයි තියෙන්නේ. ඒක නිසා මේ දැක්ම, මේ හදක්ම කෙරෙහි මිනිස්යාට තියෙන අසීමිත බලතල හැම මිනිසෙකුට තියෙන අසීමිත බලතල පෙන්නපෝ අසීමිත පුරුෂයෙක් තමයි සරුවචනාංශය කියන්නේ. අපි දෙක දෙන්නෙක් අතර අයෝනිසමනස්කාර යෝනිසමනස්කාර ඇති කිරීමේ ශක්තිය කිසිම වෙනසක් නැහැ. අපි নানা ප්‍රකාර පන්ති ભેද, දනුම් ભેද ඇති කරන්න ගියාට සරුවචන් වහන්සේ සියල්ලටම සියලු මිනිස්යන් සලකන්නේ එක තාලෙට. ඒක මතු කරන්නයි උන්වහන්සේ සඳහන් කරන පිටින් බන හෙන්න ඕනේ. අතුලති යෝනිස මාසිකාරය තියෙනවා. ඉතින් මේක මේ අංගුත්තර නිකාය වගේ කිටි සූත්‍රවල සම්මාදිට්ඨිය ඇති කරගැනීමේ කෙටි පීවර දෙකක්. එහෙම නැත්නම් සංයුත්ත නැත්නම් පීඩු කරලද පීවර දෙකක් වශයෙන් ගත්තට ඒක නොයෙකුත් අනෙකුත් සූත්‍රවල සරුවචනාංශේ එකිනෙකට වැඩ කරන අණු අණු ක්‍රියාත්මක වෙන ධර්ම පද්ධතියක් විදිහට විස්තර කරනවා. මේ විස්තර කරන එක සමහර වෙලාවට සමහරුන්ට මේ සාරාර්ථ වශයෙන් පින්ඩාර්ථ වශයෙන් සංක්ෂේපාර්ථ පෙන්වනට වැඩිය විස්තර වෙන්න නිසා ඒ වගේ සූත්‍ර අපි සාධක තියාගෙන ඉදිරියට යනවා. ඉතින් ඊයේ දවස් අපි උත්සාහ කළේ මේ සද්ධර්මය කියලා ස්වක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤූහි කියන මේ ಗುಣ හය සහිත ධර්මය ඒ විතාව පැත්තකින් අපි පෙන්නවා ඒ අපිච්චතා සන්තුට්ඨිතා අසංසග්ගතා විරි ආරම්භතා ආදි වශයෙන් ලද දෙයින් සතුටු වීම ආදී කරුණු ඒ ටික තියෙනවා නම් කෙනෙකුට සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා, විමුක්ති විමුක්ති ඥාන දර්ශන ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ ඊයේ කරගත්ත ඊයේ හදාගත්ත ඒ පදනමේ ඉඳලා යම් කිසි කෙනෙකුට ඒ වගේ සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණොත් නැත්නම් ඇහෙන දේ හරි හැටියට දාලා තේරුම් ගන්න පුළුවන් වුණොත් වැටහීම ලැබුණොත් ඒක කොහොමද යෝනිසුමනසිකාර්ය අනුව තීරණය වෙන්නේ නැත්නම් යෝනිසුමනසිකාට එකේ බලපෑම කොහොමද යෝනිසුමනසිකාරෙන් ඒකට තියෙන බලපෑම කොහොමද කියලා ධම්ම પરම්පරාවක් සරුවචනාංශයේ විසින් දේශිතයේ අවිජ්ජා සූත්‍රයේදී පෙන්ලා දෙනවා. ඒක එතකොට කරුණු රාශියක් එකිනෙකට પરම්පරාවක් විදිහට පෙළගස්සලා තියෙන්නේ. සරුවචනාංශයේ සඳහන් කරනවා සද්ධර්ම ශ්‍රවණය කියන එක ඉබේ හම්බෙන දෙයක් නෙවෙයි. ඒකට ආසන්න කාරණාවක් තියෙනවා. සද්ධර්ම ශ්‍රවණයට ආසන්න කාරණා තමයි සත්පුරුෂ සංසේවණය. යම් කිසි කෙනෙකුට සත්පුරුෂ ශාස්ත්‍රය තියෙනවා නම් දෙවියනේ ධර්මය හැින්න පටන් ගන්නවා. නමුත් ලෝකේ ඉන්නා තාක් ඉන්නේ අසත්පුරුෂයෝ. එහෙම කියන්න යන්න එපා. gedara ගිහිල්ලා gedara ගියොත් එහෙම උරු ගහලා එලවනවා. නමුත් දැනගන්න මේ කිසිම කෙනෙකුට Tamanට හුස්ම ටිකවත් ගන්න බැරි, Tamanගේ සෞඛ්‍යවත් නඩත්තු කරන්න බැරි, Tamanගේ ඔළුවත් බේර ගන්න බැරි පිස්සු පිහට්ටෝ ඉන්න ලෝකයක් මේක. ඒගොල්ලෝ ගොඩාක් ගොඩ පෙරකෝරුකම් දෙනවා. ගෙදරට මරගාතේ වැඩි වෙන්න වැඩි වෙන්න ලෝකෙට <clears throat> පරකාසෙ වැඩි. ඔය ගෙදර ගිහලා බලනකොට ඔය කියන මරගාත පේන්න පටන් අර ගන්න නිසා කිසිම කෙනෙකුට එහෙම සද්ධර්මයක් දේශනා කිරීමේ හැකියාවක් නැහැ. මොකද හේතුව බජන්ති සේවන්ති ච කාරණත්තා දුක්ඛා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. කවුරු හරි කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් අතවාසියක් ගන්න තමයි කරන්නේ. මීයක් කඩන්නේ අතලෙව කණ්ඩායි. කාර්ය කරනකොට තමයි මේ රැවටිල්ල තියෙන්නේ. ඔක තේරුම් ගන්නකොට මරණ මොහොත ලඟ වෙලා ඉවරයි. ලෙඩ වෙලා ඉවරයි. වයසට ගිහිල්ලා ඉවරයි. එතකොට තමයි අපි වතුර ගා ගන්න සිද්ධ වෙන්නේ. තමනුත් කෙරේ ඉන්නකම් ওই ටිකම තමයි. Tamande වෙන්නේත් ওই ටිකම තමයි. කිසිම කෙනෙක් කිසිම විදිහකට තව කෙනෙකුගේ සුභ සිද්ධිය සලකලා දෙන්න පුළුවන් කමක් මේ ලෝකේ නැත. සලකලා දෙනවා සලකලා දෙන්නේ අර්ථය තමයි. අර්ථය කියන්නේ ආර්ථික විද්‍යාව තමයි. ඒත් Tamange කුට්ටිය කඩාගෙන තමයි කාට හරි දෙනවා නම් දෙන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා කිසියම් ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව ආපසු Tamanda කියලා අතවාසියක් අපේක්ෂා නොකර උදව් කරන කල්යාණ මිත්‍ර ලෝකේ දුර්වලයි දුර්ලභයි ඉතින් ඒක ලෝකේ ස්වභාවයක් ඒක බුදුරජාණන් වැඩ ඉන කාලෙත් ඒක ඒකමයි දැනටත් ඒකමයි ඒක නිසා ඒකෝචරේ කග්ග විසානකප් ඔබට පුළුවන් නම් ඔය සෙනඟ කෙරෙන් වෙන් වෙලා තනිවියන් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතමු මේම සත්පුරුෂයෙක් නැත්නම් සත්පුරුෂ සංසේවනයක් අපට ලැබුණයි කියලා. එතකොට අපිට ධර්ම කොටාස, ලිඛිත ධර්ම කොටාස, ඇහෙන ධර්ම කොටාස ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලැබෙන එක අපි කොහොමද හරි පැත්තට එහෙම නැත්නම් Tamange අභිවෘද්ධියක් පිණිස සීල ශික්ෂාවක් පිණිස සමාධි ශික්ෂාවක් පිණිස ප්‍රඥා ශික්ෂාවක් පිණිස විමුක්ති විමුක්ති ඥාන දර්ශන ශික්ෂාවක් පිණිස හසුරුවා ගැනීම වගකීම තමන්ගේ යෝනිසෝමනස් කාට වැඩ. ඒ නිසා සරුවචනanse පෙන්වන යම් කිසි කෙනෙකුට යම් පෙරකල පිනක් නිසා නැත්නම් ප්‍රයෝග ඥානයක් නිසා සත්පුරුෂ සංසේවනේ ලැබුණා නම් සත්පුරුෂ සංසේවනය පිරෙන්න පිරෙන්න ඒක නාට සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්න පටන් ගන්නවා. සද්ධර්ම ශ්‍රවණේ පිරෙන්න පටන් අර ගන්නවා. ඉතිකෝ බික්කවේ සපුරි සංසීවෝ පරිපූර්ණෝ සද්ධම්ම ශ්‍රවණම් පරිපූර්ණෝ හෝති. සද්ධර්ම ශ්‍රවණේ ඇහෙන්න පටන්. යම් කිසි කෙනෙකුට මේ සද්ධර්මය ඇහෙනවා නම් ඒ නිසා සද්ධර්මය ඇහිච්ච බවට තියෙන ලකුණ තමයි නැත්නම් වෙන ඒ සද්ධර්මය අහුනට පස්සේ වෙන කෘත්‍ය තමයි සද්ධම්ම සම්පූ සද්ධම්ම සද්ධම්ම ශ්‍රවණ සා පරිපූර්ණෝ ඉතිකෝ බික්වේ සද්ධම්ම ශ්‍රවණ පරිපූර්ණෝ සද්ධා පරිපූර්ණේති. Tamanට කර බැලීමේ ආශාව සද්ධා වැඩෙනවා. ඒ සද්ධා වැඩෙන්නේ නැත්නම් මේ කියන දේ ඇහුණට පස්සේ ඒක කර බැලීමේ ආශාවක් එන්නේ නැත්නම් ඒක නිකන් කුණු කුඩේට දාපු එකක් තමයි. නිසා Tamanට බලන්න ඕනේ, Tamanට දැනගන්න ඕනේ, ඇඟෙන්න ඕනේ මේ ඇහෙන බන මේ කියන කමටහන් මේ කරන වැඩ මම ටිකක් කරලා බලන්න ඕනේ කියලා සද්ධාවට මේ සද්ධර්ම ශ්‍රවණය ආදාරපකාර වෙනවනම් ඒ පුද්ගලයා ලදලද වෙලාවේ නිකම්ම නිකං ප්‍රසාද සද්ධාාවක් නෙමෙයි තියෙන්නේ නිකම්ම නිකං අමූලික සද්ධාාවක් නෙමෙයි තියෙන්නේ මේක කරබැලීමේ ආසාවක් එනවා එතකොට අපි කියනවා ධර්මයේ සද්ධාව කුසල ඡන්දයක් පාඩපත් උනායි කියලා සද්ධාව කුසල ඡන්දයක් බාඩපත් උනේ නැත්නම් අපේ සදාකාලික ජීවිතයේ තියෙන කාම ඡන්දයේමයි. ඇහැපිනවණ්ඩයි කනපිනවණ්ඩයි නාසය දිව කයපිනවණ්ඩයි. ඉතින් ඒ කාම ඡන්දයේ තියෙන හිත සද්ධාව නැමැති මේ බලවත් මෙලෙක් කරන ධර්මයේ නිසා මු르දු කරන ධර්මයේ නිසා අර කාම ඡන්දයට විරුද්ධව යන නැත්නම් කාම ඡන්ද ප්‍රවාහයෙන් ගොඩ වෙලා ඒ කෙනා කුසල ඡන්දේ දිහාට නැමිනවා මේක බරපතල වෙනසක් ජීවිතයක ඒක අපි ධානාංග පැත්තෙන් කතා කරනවා නම් කාම ඡන්දේ වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය ලබා ගන්නවා කිය. ඒක ලේසි නෑ. ඔත ඒක පටන් අරගන්නේ තටමලා නෙවෙයි කාගවත් ආශිර්වාදකින් නෙවෙයි පොට්ට chance එකටත් නෙවෙයි පෙරපිනකටත් නෙවෙයි ශ්‍රීක්ෂාවෙන්මයි ප්‍රතිපදාවෙන්මයි සත්පුරුෂය ඇසුරු කරනකොට සත්‍ය ධර්මයක් ඇහෙනවා. ඒ සත්‍ය ධර්මය ඇහෙනකොට ඒකට සද්ධාාවක් පහළ ක්‍රියාශක්තියක් පහළ ඒ ක්‍රියාශක්තිය තමයි බලවත් වෙන්නේ ඔය කුසල ඡන්දේ විදියට ශ්‍රද්ධාව යම් කිසි කෙනෙක් ගාව තියෙනවා නම් අදහන සුළු ගතිය සද්ධාව කියන්නේ සද්ධාහන ලක්ෂණ සද්ධා ඒ කෙනාගේ හිත ප්‍රසාදයටපත් වෙනවා කවදාකවත් නැති තරම් කාලයත් ශක්තියත් උනන්දුවත් මේ වැඩේ කරන්න දැන් මෙතෙක් කල් වෙලා නැහැ මෙතෙක් කල් එකට උනන්දුවක් නැහැ. මෙතෙක් කල් ඒතර ක්‍රම ශක්තිය ක්‍රම වේදේ නැහැ. නමුත් යම් වෙලාවක කුසල ඡන්දයක් පහළ වුණා නම් ඒ කෙනාට ওই මොනම නෑ කතාවක්වත් නෑ. දැන් තමයි වෙලාව. දැන් මෙතනින් පටන් ගන්න ඕනේ. මම තමයි පටන් ගන්න ඕනේ කියලා. ඒ කුසල ඡන්දේ නිසා ඉදිරියට යනකොට එයාට මේ මෙතෙක් කල් Taman අරගෙන ගිය හතරස් ජීවිතේ එහෙම නැත්නම් එක ආරයකට බැඳිලා එක රුචි අරුචිකාන්තිකට වගේ වෙලා මොකද්දෝ පෞරුෂත්වයක් ගොඩනගාගන්න ජීවිතය ධර්මානුකූලව හැඩ ගහ ගන්න පුළුවන් ශක්තියක් යට එනවා. එහෙම නැත්නම් කියන්නේ අපිට බණ අහන්න වෙලාවක් නැහැ, ඉඳගෙන ඉන්න වෙලාවක් නැහැ, සක්මන් කරන්න තැනක් නැහැ, අරක නැහැ, මේක නැහැ කියලා මේක ලයිස්තුවක් තියනෝ නැහැ. ඔය සද්ධර්ම ශ්‍රවණයෙන් පස්සේ සද්ධාව ආවනම් ඒ මොනම නැති කතාවක්වත් නැහැ. ඒකට අවශ්‍ය දේ ඒකට ක්‍රමවිදි පහළ වෙනවා. කෙල්ලෙකුට කොල්ලෙක් දැක්කට පස්සේ කොල්ලෙකුට කෙල්ලෙක් දැක්කට පස්සේ අම්මලා තාත්තලා chance එකක් දීලා නෙවෙයිනේ ලව් කරන්නේ. ඒකට වෙනව බස් ටිකට් අරන් දෙන්නේ නැහනේ. ඒකට පෑම් පැන්සල් අරන් දෙන්නේ නැහැ. නමුත් ඔක්කොම ගෙදර වැඩේ යන අතරතුර ලව් ලෙටර් එක ඉස්සල්ලාම ලියලා තමයි ඊටු පාඩම් පන්ති කරන්නේ. ඒ ආට නම් ලියන ලියුම් අතින් ලියන්නේ. නැත්තම් අනිකට ටයිප් කරලා අරින්නේ. ඒකට වෙලා ගන්න තියෙන කට්ටිය මේ ඔක්කොමලා දාන්නවා. කවදාකවත් කවුරක්වත් කිව්වේ නෑ අනේ අම්මයි පයි කියනවා. පෑනේ තින්ත නෑ, කඩදාසි නෑ. මට ඔලියන්න වෙලාවක් නෑ කියලා එහෙම කවදාකවත් දැනහිලා තියෙනවද මේ? ඒ වගේ අතුරු සම්බන්ධතාවයක් තියෙනකොට. ඉතින් ඒක තමයි ඒ ධර්මයමයි ඒක නරකට යොදවන එක නරකත් නෑ අප්පා ඒක හොඳයි මම කියන්නේ මේක ඊට වැඩිය හොඳයි ඒක නරකයක් නෙවෙයි ලෝකේ පවතින අත්‍යවශ්‍යයි අපේ යන්ත්‍ර හැදිලා තියෙන ඕකට තමයි නමුත් ඊට වඩා හොඳක් මෙතන කතා කරන්නේ අවශ්‍යතාවය තියෙනවා නම් ඔක්කොම තියෙනවා. නැති මනුස්සයාගේ කතා. ඒ අවශ්‍යතාවය පහළ වෙච්ච නැති මනුස්සයාගේ කතා. මං ගැන මට නොද්දකින් නොපතන් නොදෝම කි. ඕනෙම නෑ අහන්න. වැඩක් නෑ. යාට සද්දාවක් ඇවිල්ලා නෑ. ආවේ නැත්තම් ඒ මනුස්සයට බෑ. ඒ මනසට නැහැ. ඒ මනසට කරන්නේ ක්‍රමවේදයක් නැහැ. ඒක ඉතින් මුණින් අවපු කලයකට වතුරක් කරනවා වගේ. මොකද සද්ධාහක ඇති වුණාට පස්සේ ඔය සියලු කාරණා ඇස්සේ Tamanට වෙලාව තියෙනවා. ඔය සියලු කාරණා අතර Tamanට අවශ්‍ය කරන කාලය, ධනය, ශ්‍රමය ක්‍රමසිතියෙන්ද පටන් ගන්නවා. ඒ ක්‍රම කොහේදලා එනවද කියන්න බෑ. අන්න ඒ විදිහට රැඩිකල් ක්‍රමයක් සම්ප්‍රදානට විරුද්ධ ක්‍රමයක් එහෙම නැත්නම් ඥානවන්ත කල්පනාවකට තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. අපි මේ දන්න සම්පදායන් කොට කල්පනාවට නෝනින් කලකා බැලීම කියන්නේ ඒක ඒකාන්තෙම දුකටයි දුවන්නේ. ඒක ඒකාන්තෙන් කෙලෙසටයි දුවන්නේ. ඒක ඒකාන්තෙන් මාරපාක්ෂිකයි. එවැනි මාරපාක්ෂික ධර්මයක ඉඳලා හෝ සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණොත් සත්පුරුෂ සංසේවනයේ නිසා සද්ධාව පහළ වුණොත් යාට තේරෙන්න පටන් අර ගන්නවා මට මේකට කාලය තියෙනවා. නැත්තම් මං හදාගන්න ඕනේ. මට මේ සඳහා වේලාව ස්ථානේ තියෙනවා නැත්නම් මං හදා ගන්න ඕනේ. මේ සඳහා ක්‍රමවේදී හොයන එක විතරයි මං කළ යුත්තේ මේ ලෝකේ. අනිත් ඔක්කොම කැම්බිරිලි. අන්ත ඔක්කොම මේ කාගේදෝ බයිලාවකට කාගේදෝ බෙරපදයකට නටන්න නැටිලි. කිසිම වගතුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තියෙන බරපතලකම් බලන්න අපි මේ කාගේදෝ පදවලට නටන්න හදනවා. අපිට භාවනා කරගන්න අවශ්‍යතාවය වුණත් ඒ කිසිම කෙනෙක් අපිට කියන ධනෙ කියලා පොඩ්ඩක් භාවනා කරලා ඉන්න කියලා. තඹ දොයිතුවක සැලකිලා කවදාවත් නැහැ. උරා උකහා ගන්නම හුර කණ්ඩම තමයි මේ වට කරගෙන ඉන්න පිරිස ඉන්නේ. ඔయిత වැඩිය මාරයවත්, ඔయిత වැඩිය යමයවත්, ඔయిత වැඩිය යම දූතයවත් අපායේ නැහැ. අපායේ ඉන්න කට්ටිය ටික හොඳයි. අඳුරන්නේ නැති කට්ටිය මේක එහෙමනේ හොඳටම අඳුන කටි තමයි සූරකන්නේ. ආයි සීමාවක් නැහැ. උද්දණ්ඩ මිරිකුවා වගේ මිරිකනවා. කවදාකවත් අනුකම්පාවක් නැහැ. ඉතින් අපිත් ඒකට පේ වෙලා සීහිලා කටයුතු කරොත් අපිට යෝනිසමනසිකාරයක් නැහැ. ඇත්තටම මෙතන බහුවචනේ කතා කරන්නත් බෑ. මෙතන කියන්නේ මට යෝනිසමනසිකාරය නැහැ. මොකද මම මේ අනුන්ගේ කතාවල් අහලා ලෝක චාරිත්‍ර කරලා සම්මුතිය කරන්න ගත්තොත් මට කවදාකවත් භාවනා කරන්න වෙලාවක් හම්බ වෙන්නේ මම කවදාකවත් සද්ධර්ම ශ්‍රවණයක් කරන්න හම්බ වෙන්නේ මට සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න හම්බ වෙන්නේ මොකද මේ වට කරගෙන ඉන්නේ යම දූතයෝ. කැමැති නෑ සද්ධර්මයක් අහනවට. කැමැති නෑ සත්පුරුෂ ආශ්‍රයක් කරනවා. කැමැති නෑ බණ භාවනාවක් කරනවා. එහෙම නැත්නම් ඔච්චර පිං කරලා අවසාන භවයේ ඉපදිච්ච සාරවත්යන් වහන්සේ නැත්නම් අපේ සිද්ධාර්ථ ගෞතම තාපසයාට යසෝදරාව කොච්චර සපෝට් කරන්න ඕනද බුදු වෙන්නේ. කල්ප ගාණක් පෙරම්පිරුවනේ බුදු වෙන උත්මේකට ආර්යාව වෙන්නේ. නමුත් අවසාන මොහොත වෙනකන් දුන්නද ඉඩක්. සුද්ධෝදත රජු කොච්චර පෙරම්පිරුවද බුදු පුතේකට අප්ප වෙන්න. නමුත් අවසාන මොහොත වෙනකන් යන්න දුන්නයි. දෙන්නේ ඒක තමයි ලෝක ස්වරූපයේ සුද්ධෝදත රජුගේ වැරද්දක්වත්. ඉද්දාත තාපතගේ නොලැබීමක්වත් නෙයි අපිටත් ඔච්චරයි. ඒක දැනගත්තට පස්සේ තේනවා වමට සිග්නල් දාලා දකුණට කපන එකයි. මම දන්නේ වමට සිග්නල් දාලා දකුණට කපනවා කියන එක තේරෙනවද කියලා. නිකන් යන්න වගේ මේ පැත්තට සිග්නල් කරලා ඉවරලා මේ පැත්තට ඩක් ගාලා කපලා යන එකයි තියෙන්නේ. ඕකටයි යෝනිසෝමනස්කාරය කියන්නේ. වමට සිග්නල් දාලා වමට කැපුවොත් අපේ කට්ටිය යනකොට තොරණක් ගහලා තියෙයි අපි අල්ලන්නේ. වමට සිග්නල් දාලා දකුණට කපන ක්‍රමේ තමයි යෝනිසෝමනස්කාරය කියන්නේ. ඒක දිගටම කමටහන සුද්ධ වෙන්න ඕන. කොහොමද අපි මේ සද්ධාාවක් නිසා පහළ වෙච්ච යෝනිසෝමනස්කාරයක් සීලයට යොදවන්නේ? ජීවිතය කියලා කියන්නේ දුස්සීල ජීවිතයක් තියෙන්නේ. යම් ප්‍රමාණයකට අපි උත්සාහයක් කරනවා සතුන්ව මරවරකම් කර ජීවත් වෙන්න. ඒ වුණාට කාටද කියන්න පුළුවන් මේ ගත්න හුස්ම දිගේ සතෙක් ගිහිල්ලා මැරිලා පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා. කාටද කියන්න පුළුවන් අන්සතු වස්තුවක් අපි ගන්න නැතුව ඉල්ලුම සැපෙප නීතියට බඩු මිලදී ගන්න අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ හැම එකෙහිදීම බඩුවට අවශ්‍ය මුදල් දෙන්නේ නැතුව ගත්තොත් ලාභයට ගන්නවයි කියලා කියන්නේ ඒකත් එක විදිහකට හොරකමකට තමයි වැටෙන්නේ. කාටද පුළුවන්ගෙන ජීවිතේදී ලස්සන රූපයක් බලලා හිත බැඳ ගන්න නැතුව ඉන්නේ. කාටද පුළුවන්ගෙන දිනදා ජීවිතේ ලස්සන සද්දයක් ඇහිලා හිත ගන්න නැතුව ඉන්නේ. කාටද පුළුවන්ගෙන ජීවිතේ සුවඳක් ගඳක් රසක් ඇහිලා හිත ගන්න නැතුව ඉන්නේ. හැම වෙලාවකම ඉතින් කෙලෙ සිද්ධ වෙනවා. ඒ වෙන යෝනිසෝමනසිකාරය ආවට පස්සේ ආට තේරෙනවා මේ සීලය අපි සද්ධර්ම ශ්‍රවණයෙන් පණපවන්නේ අපිට උගන්ලා තියෙන ක්‍රමේ හැටියට ශාසනයේ අද තියෙන தත්ත්වය හැටියට අපි ගත කරන කාලය දාණය සඳහා කොච්චර දෝ කියලා නැහැ. අපි සල්ලි දෙනවා, කාලය දෙනවා, ශ්‍රමය දෙනවා, බෝඩ් ගහනවා, අරක දීලා මේක දීලා මෙව්වට දාණයට කොච්චර කල් ගත්තත් සරුවත් chance සඳහන් කර තියෙන එක චිත්තක්ෂණයක් සිල් රකින්න කුසලයේ දාණේ කන්දකින් කරන්න බෑ කියලා. දාණේ කන්දකින් මේ මීචකල ගල තරම් දන් දුන්නත් ඊට වෙඩි වටන එක චිත්තක්ෂණයක් සිල් සමාදන් වෙන එක මොකද බුදුරජාණන් වහන්සේගේ මිනුම නැත්නම් යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ පින් කිරීම නෙවෙයි සාසනේ ඉස්සර වෙන්න ඕනේ සාසනේ ඉස්සර වෙන්න ඕනේ පවු නොකර සිටීම මේ කාරණාව අපි සම්පූර්ණ බිම දාලා පාගලා ඉවරයි අපි මොකද්ද මේ පින් කරන වැඩපිළිවෙලකට යනවා ඒක නිසා ඊට වැඩිය දසදහස් ගුණයකින් කුසල් රැස් කර ගන්න පුළුවන් පව් නොකර සිටීමේ වැඩපිළිවෙල යටපත් කරලා තියෙනවා. ඒක නිසා සද්ධර්මය ඇහෙනකොට තේරෙනවා මේ දාන කටයුත්ත සඳහා මේ වෙහෙස වෙන එකෙන් 10න් එකක් දානවා නම් සීලයට ඒ කෙනාට හිතා ගන්න බැරි අප්‍රමේය වූ අප්‍රමාණ වූ මහමුදේ වතුර වගේ කුසල් රාශියක් රැස් වෙන්න පටන් ගන්නවා සීලෙන් ඒ නිසා සරුවත්ඥාන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් සීලේ අදිෂ්ඨාන කරගෙන සීලයක පිහිටලා මම මගේ මේ පින් කරන ජීවිතේ මීට පස්සේ මං සතෙක් මරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ගත්තොත් ගත කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා ඒ පුද්ගලයාට ලැබෙන කුසලය ਸਰවචන්සි කියලා තියෙන්නේ අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා පෝරාණා සංකින්නා සංකින්න පුබ්බාන සංකීතින සංකීසanti මේක අග්‍ර වූ කුසලයක් බොහෝ චිර රාත්‍රඥ කාලයක් ਸਰවචන්නාසල දේශනා කරපු කුසලයක් මේක අපේ ආර්ය වංශේ ක්‍රමේ සතුන් නොමර සිටීම. කවදාකවත් පඬිතෙක් මේකට දොස් කියන්නේ නැහැ. අතීතේ දොස් කියලාත් නැහැ, වර්තමානෙත් නැහැ, අනාගතේත් නැහැ. කාටවත් නිග්‍රහ කරන්න බෑ. මේක අපමෙය වූ අප්‍රමාණ කුසලයක් අදිෂ්ඨාන ශක්තියෙන් යුක්තව සතෙක් නොමර සිටීම. හොරකමක් නොකර සිටීම. කාමීත්‍යචාරය නොකර සිටීම. බොරු කේලම් හිස් වචනේ වැළකී සිටීම, මත්පැන් පානේ වැළකී සිටීම. ඉතින් ඒ නිසා අපි අදිෂ්ඨානයක් ගත්තොත් මෙච්චර අපි දන් දීලා රැස් කරගත්ත කුසල් වලට වඩා අප්‍රමාණ කුසල් රැස් කරගන්න පුළුවන් පව් නොකර සිටීමෙන් මේ නිසා කුසලස්ස උපසම්පදා කියන්නේ ඉස්සර වෙලා සබ්බපාපසකරණම් කියන්න පුරුදු වුණොත් සබ්බපාපසකරණම් කියලා එපා කුසලස්ස උපසම්පදා වෙන්න මේ සබ්බපාපසකරණම් කියන එක තකන්නේ නැතුව සීලේ තකන්නේ නැතුව ඒ කරන දානයේදී දානීය මහත්ඵල මහානිසන්ත වෙන්නත් තමයි සිල්වත් වෙන්න ඕන සිල්වත් උර දාන දෙන්න ඕන. ඒ වාගෙම තමයි අපිට මෙච්චර දානෙට පෙළඹෙන ශක්තියක් තියෙනවා. නමුත් ඇයි අපිට එච්චරක් උණක් පිනර කැමැත්තක් තියෙනවා කුසලයේ තීල කුසලයේ කරගන්න බැරි කියලා බැලුවොත් සීල කුසලයට ඩිංගිත්තක් හරි නැඹුරු වෙච්ච දවසේ තේරෙන පටන් අර ගන්නවා දෙවියන් ප්‍රක්‍මයන් අතර උසස් තැනකටපත් වෙනවා ඒ සීල කුසලයේ නිසා. ඒසයක දන්න කෙනා දානේ වළක්වන්නේ නැහැ. දානට දොස් කියන්නේ නැහැ. අපිත් මේ පාඩම කරන්නේ දානේ හරහා තමයි. නිසා දානේ දෙන්න. නමුත් මේ වගේ කෙල කෝටියක් මනින්න කියන්න බැරි කුසලයක් සිදු වෙන තැන තමයි පවුනකර සිටීම කියලා. ඒකේ නා සීලේ සමාදන් වීම, හික්මීම. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය. එහෙම නැත්නම් මේ විරමණය තේරුම් ගත්තට පස්සේ පුදුම සතුටක් එන්න පටන් ගන්නවා ජීවිතේ මෙච්චර දුස්සීලයන් ඉන්න ජීවිතේ මම අදිෂ්ඨාන ශක්තිය යුක්තව මම සතෙක් මරන්නේ මම හොරකමක් කරන්නේ මම කාමීත්‍යාචාරය කරන්නේ කියලා මට මේ ළඟදිත් කියනවා ඒ ගෑනු ළමෙක් පිටරට හැදෙන්නේ අනික් ගෑනු ළමයි එකතු වෙලා පාටි දානවා බොනවා කනවා නටනවා මේ ළමයිත් පාටිකට ගිහිල්ලා කියනලු මම බුද්ධ ආගමේ මම බොන්නේ ඊ අනේ ඒ වයසේ ඉන්න අනෙක් ළමයින්ට හිතා ගන්න බැරි ඔක්කොම කතෝලික නැත්තම් වෙන ආගම කට්ටිය මම බුද්ධ ආගමේ මම බොර නැහැ. ඒ හිතා ගන්න බෑ මෙච්චර ගැම්මක් මෙච්චර ශක්තියක් මේ සම වයසේ ඉන්න එක ළමයෙක් මෙහෙම කියන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ අපිට අදිෂ්ඨාන ශක්තිය ගන්න පුළුවන් නම් සීලයෙන් අසීමිත බලයක් ඔච්චර කියන දේවත්වයේ ඉක්මල යන්න පුළුවන් බලයක්. බ්‍රහ්මත්වයේ ඉක්මල යන්න පුළුවන් බලයක්. ශක්ත දේවේන්ද්‍රයත් මිනිඔටුල නම නම වඳිනවලු ගිහියෙක් පන්සිල් රකින්නවා. මොකද ඉච්චර පොඩි වැඩක් නෙවෙයි ඒක. නමුත් දන් දුන්නයි කියලා සක්කරය වැන්දයි කියලා පොතක එහෙම ලියවිලා තියෙනවා. ඒක ඉච්චර දෙයක් නෑ. ඒක ඒක අනික් ආගම් වලත් කරනවා. මේක තමයි කරන්නේ. සීල ශික්ෂාන්දම පටන් ගන්න. අපි ඒක මේ සීල ශික්ෂාව ගරු කරන පිටක් වශයෙන් සලකලා අපි මේ යෝනිසමනසිකාරයේ සමාධි ශික්ෂාවට දාන හැටි බලමු. සමාධි ශික්ෂාවට ගියහම කරන්නේ සීල ශික්ෂාවේදී අපි කරන්නේ කාය වචන දෙක හික්මන එක විතරයි. නමුත් හිත නොසණ්ඩාල තාක්කල්. හිත නීවරණ වල ගැලී තියෙන තාක්කල්. අපි මේ පිටින් රකින්න සීලය කොයි වෙලාවෙ කැඩලයි දන්නේ. අපිට තරම් නොවන වැඩ ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සීලයක් රැකලා කාලයක් ඒක යාදෙන ක්‍රමයට කරන්න ඕනේ නම් ඕන කෙනෙකුට හිතෙන දෙයක් තමයි මේ කය වචන දෙක හදාගත්තට පස්සේ ලදලද අවස්ථාවේ පුළුවන් තරම් මේ හිත පොඩ්ඩක් කීකරු කරගත්තේ නැත්නම් මේ කයේ වචනේ තියෙන මේ හික්මීම වැඩි කල් අල්ලලා යන්නේ නිසා සීල ශික්ෂාව ඉන්නේ කරාට අනිවාර්යයෙන්ම ඒන අනතුරු වලදී ඒන තරම් නොවන වැඩවලදී හිතෙනවා මේට වැඩි ගැඹුරින් මේ හිත හදන්න ඕන කියලා. අන්නේ හිත හදන්න ගියාට පස්සේ යා අපි හිතමු ඝණයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව විවේක ස්ථානකට ගියයි කියලා. විවේක ස්ථානට ගිහිල්ලා මම මෙච්චර සිල් ලකලා තියෙනවා මම දානේ දීලා තියෙනවා ඒ වගේ අදිෂ්ඨාන කරලා එයා මේ සමාධි ශික්ෂා වාසේ නැත්නම් හිත එකලස් කිරීමක් වශයෙන් එහෙම නැත්නම් ඒකාග්‍ර කිරීමක් වශයෙන් වාඩි වුණයි කියලා වාඩි වුණාට පස්සේ ආර තේරෙන පටන් අර ගන්නවා කොච්චර ගණයා කෙරෙන් අයින් වුණත් කුලයා කෙරෙන් අයින් වුණත් ඉඳගත් හිතට ඒ පැත්තක තියෙන ලද ඒ කාම ගුණයන්ගේ කාම සංඥා බුදුමාකාර විදිහට බැට දෙනවා. වලක් කණ්ඩ බෑ. ඒ හැම කෙනෙක්ම හිතන්නේ මේක මට විතරයි කියලා. හැම කෙනාගේ යටටට්ටිය ඔච්චර තමයි තියෙන්නේ. අර තියලා ආපු කාම කාමයේ කාම ගුණයන් පිළිබඳ කාම සංඥාව එල්ල වේලව පහර දෙනවා අපි ඔළුවෙන් හිටගෙන හිටියත් පහර දෙනවා භාවනා මධ්‍යස්ථාන හිටියත් පහර දෙනවා උදෙත් පහර දෙනවා දවලුත් පහර දෙනවා නින්දෙදිත් පහර දෙනවා බුදුරජාණන් කියනවා මේක ණයක් කියලා. මෙච්චර කල් කෑවනම් ගෙවපන්. දැන් මේ ණයෙන් ගැලවීම සඳහා අපිට මේ කාම ගුණ බොහොම අමාරුවෙන් අපි පහු කරලා ලැබිලා තියෙනවා. අපි නොහිතපු විදිහට කාම සංඥා බැට දෙනකොට තේරෙනවා අනේ මේකනේ මෙච්චර කල් හම්බ කරේ. මේ හම්බ කරපු දේවල් මේ අර කලොන්ද පස්සෙන් එළවනෝ කීක බැට දෙන්නේ. දැන් කොහොමද අපි යෝනිසමනසිකාරයක් යොදන්නේ? මෙතෙක් වෙලා මං හම්බ කරපු දේ මට විවේක ස්ථානට ගියත් මාව බරින් අතාරින්නේ. මැරුණත් අතාරින්නේ. ඊගාවාත්මට ගිහිලත් වද දෙනවා. දැන නොදැන බල්ලා වදිනවා. ඒක නිසා මම ඉස්සරහට මේ කාමයේ විතර කාම ගුණ විතර නෙවෙයි කාම සංඥාවෙන් දුරු කිරීම මොකද කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේක කරන්න බෑ. මේක ඒ තරම්ම එලවලව පහර දෙනවා. ඒ නිසා උපක්‍රමයක් කරන්න කියනවා. මොකක් හරි රූප ධර්මයක හිත බඳින්නේ කියලා. රූප ධර්මයේ හිත අලවන්නේ කියලා කියනවා. රූප ධර්මයට ප්‍රේම කරන්නයි කියනවා. එතකොට මේ රූප ධර්මයට හිත ඇලවීම නිසා හිත එහි යෙදීම නිසා අර අස්කරපු කාම ගුණ වගේම කාම සංඥාවන්ගෙනුත් වරින් වර වරින් වර දුරුවන් කරන්න පුළුවන් මේක කරන්නේ ඉදං නිස්සාය ඉදං පජහත කියන මූල ධර්මයට අනුව මේක නිකන් තිබුත් මේක යකාය කම්මල වගේ කාම සංඥාවෙන් පෙළෙනවා ඒ නිසා මේකට රූප ධර්මයක් අඳුරලා දීලා ඒ රූප ධර්මයේ සක්විති රජ කෙනෙකුගේ මිනිඔටුන්නේ තියෙන මිනිකොඬලක් වාගේ සලකලා රූප ධර්මයේම නැවත නැවත නැවත මෙනෙහි කරනවා රූප ධර්මයේම නැවත නැවත හිත යොදවනවා. රූප ධර්මයටම නැවත නැවත විතක්කේ යොදවනවා. ඉතින් අපි ඉඳගෙන කරන භාවනාවේදී අපි කරන්නේ වාඩි වෙලා මේ කය කියන රූපේ මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියන එකේ පුළුවන් තරම් හිත පවත්නවා. එතකොට අපිට කාම ගුණයක් නැහැ. එන්න වෙලාවක් නැහැ මේ වැඩනේ හිත වැඩේ. ඒ වගේම කාම සංඥාවල් කියලා අතීතයට දුවන ගතිය, අනාගතයට දුවන ගතිය, අතන මෙතන දුවන ගතිය, වෙන කෙනෙක් ගැන හිතන ගතිය, ඒ වෙනුවට හිතනවා මම වෙන කෙනෙක් නෙවෙයි. දැන් ඊයේ නැවෙ හෙට නෙවෙයි මෙතන වෙන තැනක නෙවෙයි කියලා මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක අර සියලු කාමයන්ගෙන් සහ කාම ගුණයන්ගෙන් වෙන්වීමේ නිමිත්තක් කරගන්න අරමුණක් කරගෙන බලනවා මේ කය කියන සීමාව ඇතුලේ හිත පැවැත්වීම මට මුළු ලෝකෙම දන් දෙන්න පුළුවන්ද කියලා. යම් කිසි කෙනෙකුට එක චිත්තක්ෂණයක් හෝ මේ වර්තමාන හිත පවත්තන්න නම් එහෙම නැත්නම් අපි කියමු මමගේ කයෙහි සතිමත් වෙන්න නම් ඒකේ නම් එයින් පරිබාහිර සියලු ලෝකයේ විසෙයි අසත්‍යමත් වීම කියන කලාව දැනගන්න යම් එක චිත්තක්ෂණයක Tamange කයට එළඹ වාසය කරන අප්‍රමාදය කියන එක දැනගන්න නම් අත්දකින්න නම් එයාට යෝනිසෝමනසිකාරයක් තියෙනවනේ මේ අප්‍රමාදයේ පිහිටන්නේ ලෝකයේ පිළිබඳ ප්‍රමාද නොවි. මේකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. මේ Taman වර්තමාන මොහොතේ මේ කයට හිත බඳින්න එකෙන් ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් හම්බෙන්න නිසා නෙවෙයි. අර බැට දෙන්න ඉඩ තියෙන කාම සංඥාවට ඉඩ නොදී හිත බැඳ තබ ගැනීම සඳහා වර්තමානයේ හිත තියෙනවා කයේ හිත තියෙනවා ඊට පස්සේ කයේ හිත හිටපු චිත්තක්ෂණය ගරු කරනවා සක්විති රජකමටත් වැඩිය. කච්චි රජුගේ ඔටුන්නක් වගේ කරු කරනවා මේක තියාගෙන හිටියොත් මට ලෝකෙම වෙන කාම ගුණ සහ කාම සංඥා නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි මේක කලහක්ක් බව මේ ජීවිතේදී මේ අමුදරුවන් රකින ගමන් පෞල් ජීවිත ගත කරන ගමන් එක චිත්තක්ෂණයකට මගේ හිත කයේ තියාගෙන ඉන්න පුළුවන් කියලා මේ තමයි සංසාරී ඉස්සල්ලාම් වතාවට මම හිත නිදහස් කරගත්ත වෙලාව. ඉතින් මේකදී සර්වචන්සේ ඇත්තටම කතා කරනවා කතා කරලා පෙන්නනවා. මාණි යම් කිසි කෙනෙක් යම් වෙලාවක Tamange කයේ හිත පවත්නකොට එයා මුළු ලෝකයේ විශේෂයි. ලෝකයෙන් එන තියෙන සියලු සංඥාවල් අයින් කරගත්තා නම් එයාට කයෙන් එන වෙහෙස කයෙන් එන දැවිලි තැවිලි කයෙන් එන අසහනේ තියෙනවා. හැබැයි ඒ ටික නිසා ලෝකයක් අසහන දුර ලෝකයක් දැවිලි තැවිලි දුර ලෝකයක් වෙහෙස දුරු වෙනවා. නිසා යා මේ කයෙන් එන දැවිලි තැවිලි සාදරව බාරගන්නේ අර කන්දක් අයින්කරන වාංගුවට ගත්ත පොඩි ගලක් වගේ. ඒ නිසා එතකොට මේ කයෙන් එන දැවිලි තැවිලි සාදර වෙන්නේ කොහොමද? ඒක පොට්ටපාද සූත්‍රයේදී සරුවත් යන සඳහන් කරනවා මෙන්න මේකට ප්‍රමෝදේ කියපා. ඒ Taman වර්තමානයේ හිත පිහිටපු වෙලාවේ කයේ අතෙන් අතෙන් රිදෙනවා මෙහෙන් සමබර වෙන්නේ නැහැ කයේ තියෙන බවට පේනවනේ දැනෙනවනේ දෙයක් ඒ ඔක්කොටම ප්‍රමෝදය කියලා නම දාගන්නයි කියලා තියෙනවා මොකද ඒක දන්න නිසා Taman දන්නවා හිත කාමේ නැහැ මගේ හිත කාම සංඥාවේ නැහැ බාහිර ලෝකේ නෙමෙයි කයේ තියෙන්නේ කියලා මේකට කියනවා ප්‍රීතිය කියලා කියන්නේ කියනවා මං අද සටනෙන් දිනුවා මගේ හිත තියෙන්නේ කයේ කයෙන් මට වෙහෙත එනවා කයෙන් මට දරත එනවා කයෙන් මට අසහන එනවා. නමුත් ඒ අසහනේ මම ප්‍රීතියක් විදිහට සලකනවා. මම මේක පස්සද්ධියක් විදිහට සලකනවා. මම මේක සතියක් විදිහට සලකනවා. මම මේක සමාධියක් විදිහට සලකනවා. මේක සුඛයක් විදිහට සලකනවා. ඒතර මේ මිනිස්සයා කයේ හිත හිටපු මොහොත පුදුමාකාර වටිනාකමකින් සලකන මෙන්න මේ කල්පනාවට යෝනිසමංස්කාරය කියලා කියන්නේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් අම්මා ගෙදර හිටියටත් වැඩි දැන් කොන්දේ අමාරුයි. හුස්ම ගන්න ඉඳ ගියාම වෙනදා වගේ නේ හුස්ම ගන්නත් අමාරුයි. අලිම කරදරේ ගෙදර හිටියනම් කෝට් එක එහෙම නැත්නම් හාන්සිපුටුක ඇලවිලා ඉනිසිපද මේක බිම හිටගෙන ගියාම කලෙන් හරීම කරදරයි. නැද්ද මෙහි පැනඩෝල් වැඩිපුර ගෙනාවුවා? සිද්ධාලේප නැද්ද? කියලා අර කයෙන් එන දරතයන්ට වෛර කිරීම තමයි අසම් අයොන්සමචකාරික. ඔක්කොම නම් දරන්න බෑ. ඒක පිළිගන්න ඔක්කොටම දරන්න බෑ. මොකද අපේ හිත හරි බොළඳයි. හරි මෙලෙකයි. නමුත් සරුවචනන්සේ මේ විදිහට කියන තු ආද්දෙයනේ කොහොම කියලා දෙන්නේ මේක? කයට හිත දාපන්. දාලා කය දැනෙනවනේ දැන් මම ඉඳගෙන ඉනකොට මට ආසම බරකම උණුසුම සිසිලස කම්පන චංචල <coughs> ඒ දැනෙන එකට හිත තියාගෙන ඉන්නකොට වර්තමානයේ ඉන්න බවට නෙමෙයි ලකුණ. ආ ඒක ගන්න ප්‍රමෝදයක් විදිහට. ඒක ගන්න ප්‍රීතියක් විදිහට. ඒක ගන්න පස්සද්ධියක් විදිහට. සති සම්පජාඤ්ඤ විදිහට. ඒක ගන්න සුඛයක් විදිහට. ඒක හොඳට කුඩේ තිබිලා මණිකක් කල්සරගත්ත මිනිස්සයා ඒ මණික පෙරලා පෙරලා බලන්න වගේ මෙතෙක් කල මේ කය දිහා නොබලව බැලීමක් බලනවා කොහොමද ලෝකයක් කාම ගුණයන් සහ ලෝකයක් කාම සංඥා දුරු කරන්න මම්මගේ හිතේ වර්තමාන හිත පාත්තම එතකොට මේ කය සීමා කරගත්ත ප්‍රමාණයක් අසහනේ තියෙනවා කය සීමා කරගත්ත ප්‍රමාණයක් ආතතිය තියෙනවා. කය සීමා කරගත ප්‍රමාණයක් කය දරත තියෙනවා. කය සීමා කරගත ප්‍රමාණයක් දැවිලි දැවිලි තියෙනවා. නමුත් ඒ ආයක සලකන්නේ ලොකු ජයග්‍රහණයක් විදිහට මොකද ලෝකයක් දුක් ගෙවම් කරලා. ආන්නේ එහෙම ඉන්නකොට අපි හිතමු හුස්ම අහුණයි කියලා. එතකොට මේ කය කියන්නේ හතර මහා ධාතුන් පඨවි ආපෝ තේජෝ වායෝ හුස්ම අහුණයි කියන්නේ හතරෙන් එකට බැස්සුවා. වායෝ ධාතුව විතරයි දැන් තියෙන්නේ. එතකොට හතරකින් එන කාය දර්ථ දැන් නැහැ. හතරකින් එන වෙහෙස නැහැ. හතරකින් එන දැවිලි දැවින හුස්ම පොදේ තියෙන වෙහෙස තියෙනවා. ආශස් ප්‍රසස මාත්‍රාවේ තියෙන දරත තැවිලි තැවිලි තියෙනවා. ඒකට එයා දැනගන්න මුළු ලෝකයක් අයින් කරා කයට වංගු කරලා දැන් ආශස් ප්‍රසසට වංගු කරලා කයත් අයින් කරනවා. මේ විදිහට අඩු කරගෙන මේ තියෙන දරතයන් කායික දැවිලි තැවිලි අසහන පුංචි පුංචි එකට අඩු කරන්නේ මේක නිසා මේක අයින් කරනවා මේක නිසා මේක අයින් කරනවා කියන ප්‍රතිපදාව. අපි හිතමු මේ විදිහට මේ ඔක්කොම එක හුස්මට හිර අඩු කරගෙන එනේන හුස්මට බුදුන්ඩ වගේ සලකගෙන එනේන හුස්මට නිවන වගේ සලකගෙන එනේන හුස්මට හිත තැබීම යෝනිසෝමනසිකාරයන් සලකගෙන මේක තමයි මගේ සද්ධාව කියන්නේ මේක තමයි මගේ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ මේක තමයි කල්යාණ මිත්‍රයෝ මට දීපු දේ ඒ නිසා මගේ හිත එනේන හුස්මේ පවතිනවා නම් හුස්ම නිසා ඇති වෙන නොදැනුවත්කම දරතේ දැවිලි දැවිලි එනවා නමුත් සරුවත් චන්ද කියන ඕක දැවිල්ලක් තමයි වේදනාව තමයි නතු ඕකට ප්‍රමෝදේ කියපන් ඕකට ප්‍රීතිය කියපන් ඕකට පස්සද්ධිය කියපන් ඕකට සති සම්පජඤ්ඤය කියපන් ඕකට සුඛේ කියපන් ඒකලි එක අගේ ආඩම්බරය කරනවා එන හුස්මේ මුල කොහොමද මැද කොහොමද අග කොහොමද සීතලද්ද උණුසුමද්ද කම්පනයද්ද චංචලයක්ද කියලා කිසිම ලාභයක් සත්කාරයක් හම්බෙන්න නිසා නෙවෙයි මේ කයක මුළු කයක තිබුණු දරතය දුක වායෝ ධාතුවට නැත්නම් හතර මහා ධාතුන්ගෙන් ආපු දුක එක ධාතු කොටාසයකට අඩු කරගත්තයි කියලා කියන්නේ අර දරතය හතරෙන් එකට බැස්සුවා. ඊට පස්සේ හුස්මත් එක්ක හිත හිත දිගට පවතිනවායි කියලා කියන්නේ අපි ලෝකේ නෑ කාමයක් පිළිබඳ හැඟීමක්. ලෝකේ කාම සංඥාවක් නෑ අපට. කය නඩත්තු කිරීමකුත් නෑ. එන එන හුස්ම දිහා බලන්නේ ඉපදිච්ච ගමන් බබෙක් හුස්ම ගන්න කොහොමද? ඒකෙන් කොහොමද දැනගන්නේ මේ දරුවට පණ තියනවයි කියලා? ඒ හුස්ම ගන්නකොටම අම්මට සතුටක් එන්නේ කොහොමද? මිඩ්වයිෆ්ට සතුටක් එන්නේ කොහොමද? ආ මූට පණ තියනවයි කියලා ආන්නේ වගේ ඕන් ආධ්‍යාත්මික ජීවිතය ඉස්සල්ලාම් ප්‍රසූතියක් සිද්ධ වෙනවා. හුස්ම ගන්නවත් එක මුල මැද අග හොඳට තේරෙනවා. මේ තමයි හුස්ම පටන් ගත්ත මෙන්න ගොරෝසු කියලා ඉවර වුණා. ප්‍රසවාසයත් මුලැමැදාක හොයනකොට යාර තේරෙනවා මේකේ පොඩි වෙහසක් තියෙනවා. හැබැයි ඒකට ලෝකයක් කාම ගුණවල දරතේ නැහැ. අපි හිතමු භාවනා කරපු සමහරු මං හිතනවා මට සාක්ෂි වෙයි කියලා. හොඳට හුස්මට මේ විදිහට යෝනිසමංස කරෙන් සලකලා සද්ධාවෙන් කරනකොට මේ හුස්ම එන්නේ එන්නේ එන්නේ ගෙවන් වෙලා නතර වෙනවා. දැන් මොකද වෙන්නේ? මොනම දර්ථයක්වත් නැහැ. මොනම දෙවිල්ලක්වත් නැහැ. මොනම තැවිල්ලක්වත් නැහැ. මොනම ආතතියක්වත් නැහැ. නමුත් අසත්පුරුෂයාට පුදුමාකාර බයක් එනවා. අසත් ධර්මයේ අහපු කෙනාට පුදුමාකාර බයක් එනවා. අසත්පුරුෂ සංසේවනය කරපු කෙනාට පුදුමාකාර බයක් එනවා. සද්ධාව වැටිලා හයියෙන් හුස්ම ගන්න දඟලනවා, නැගිටලා යනවා, කලබල කරනවා. මොකද සද්ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂ ඇසුරු කරලා නැහැ. සද්ධාව පිටවන්නේ මොකේද කියලා දන්නේ නැහැ. මේ වගේ දෙයක් කරනකොට යෝනිසමනසිකාරය පිහිටන දන්නේ මේ ගෙවන් කිරීමේ කටයුත්තක් බව දන්නේ නැහැ. ඒ නිසා හිතනවා හුස්ම නැතුනොත් මැරෙයි කියලා. ඉතින් ඔක්සිජන් ගෙනත් තියානින්න ඕනේ මෙහි. දැන් හුස්ම නතර වෙලා. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අවුරුදු 2600 ඊට පස්සේ වැඩ කරනකොට නොදැනුවත්කම නිසා ධර්මයට හරස් කපන හැටි. අයෝනිසෝ මනසිකාරය නිසා හරස් කපනදී. හැබැයි මේ කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි. මේ තරම්ම ධර්මයේ හරියට වැඩ කරද්දී ඒකෙත් දුක උපදෝලා ඒක පිළිබඳව සැක උපදෝලා අයෝනිසෝ මනසිකාර උපදින එක තමයි කෙලස් කියන්නේ. ඔන්න ඔක අපි අවබෝධ කරන්න ඕනේ ධර්මයේ හරියට වැඩ කරනවා. නමුත් ධර්මයේ දෙන ආනිසංස ටිකට ධර්මයෙන් හම් වෙන මේ සම්පatti කර දෙයට යෝනිසෝ මනසිකාරය නැහැ. ඒ නිසා හුස්මන් තුයේක නේනකොට තේරෙන්න පටන් අර ගන්නවා නිකන් ඇදුම රෝගෙක් වගේ හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒක පාර මේ හුස්ම නැතිවීම නිසා විශේෂයෙන්ම රාග ద్వේෂ අඩුවීම නිසා ඒක පාට හිත නිඳට වැටෙනවා. එහෙම නැත්නම් පුදුමාකාර බයක් එන්න පටන් අර ගන්නවා මම තනි වුණා මං අසරණ වුණා මට කිසි හවුහරණක් නැහැ මහමෝද මැදට ගිය පොඩි බෝට්ටුවක ඉන්න මිනිස්සුකගේ පාළු ගතියක් දැනෙනවා. ඒ හැම එකකෙම කුප්පනවා. අර අයින් කරපු අසහනේ අයින් කරපු දරතය අයින් කරපු දැවිලි තැවිලි චේතනා මාර්ගයෙන් එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට මේ යෝනිසුමනස්කාරය නැත්තම් නැත්තම් මේකට අනුග්‍රහ කරන්න ඕනේ බව දන්නේ නැත්තම් එයාට කවදාවත් කාමච්ඡන්දේ වෙනුවට ආනාපානේ හිත තැම්පත් වීමක් ඒකෝදි වීමක් එකලස් වීමක් කරන්න බෑ. ඇත්තටම ඒකෝදි නොවෙනව නෙවෙයි. එකලස් නොවෙනව නෙවෙයි. එකඟ නොවෙනව නෙවෙයි. ඒකට හරස් කපනවා. ඒකට අතුරු ආන්තරය යලනවා. ඒකට කරදර කරනවා. ඒකට අපි ඥානය කියලා හිතානේ. ඒක තමයි අපේ දැනුම කියලා අපි හිතානේ. අපි ඔය දන්න හැම දැනුමෙම කරන්න තියෙන අර සරුවචාන්සේ පෙන්න ප්‍රතිපදාවට හරස් කපන එක තමයි. එසේ ඇතින්දී යෝනිසෝමනසිකාරයේ තියෙනවා නම් මං කල යුත්තේ මෙන්න මේ විදිහට තිබෙන දැනෙන දැනුම සංඥා නැත්නම් වේදනා නැත්නම් මේ ආස්වාද ප්‍රසආද වායෝ ධාතුව රූප කොටස ගෙවන් වෙන්න වෙන්න වෙන්න වෙන්න ගෙවන් වෙන්නේ දුකයි මේකටයි මේ ලවසෙන් නිවන් දකින්නයි කියලා කියන්නේ. ඒක මේ වගේ කළ හැක්කක්. මම ඒකට අනුග්‍රහ කරන්නේ කොහොමද? අපේක්ෂා කරගෙන යන්න සියල්ල සම්පූර්ණව ආස්වාද ප්‍රසවාසයේ හිමීර සීතල වෙයි. අඩු වෙයි. සුකුම වෙයි. සූක්ෂම වෙයි. එන්නෙන් කෙටි වෙයි. අන්න කෙටි වෙනකොට තවත් මේක කෙටි වෙන්න ඕන. තවත් සූක්ෂම වෙන්න ඕන කියලා යනවන යෝනිසෝමනසිකාරය තියෙනවා. ආ දැන් හුස්ම නැතුනොත් එහෙම මට හරි කරදරයක් වෙන්නේ. ගෙදර යන්න හම්බෙන්නෙත් නෑ. මේ අලි කරදරයක් වෙන්නේ කියලා කලබල වෙනවයි කියලා කියන්නේ. ඕකට අයෝනිසෝමනසකාරය කියලා. ඕකට කෙලස් කියලා කියන්නේ. මම මේ පුංචි නිදර්ශනයක් මේකෙන් හරපාන්නේ. අපි හිතමු මේ වගේ දවස් 3ක එක්කදී වෙනවට වැඩි හුඟක් වෙලාට දවස් 7ක් 10ක් කරන එකනට ඒක හොඳට යොදවා ගත්තොත් යම් ප්‍රමාණයක් අත්දකින්න පුළුවන්. අපි මේ විදිහට ආසර්පසස හොඳට සංසිඳනකමුණුත් කලබල කරන්නේ නැතුව මේක තමයි මම අපේක්ෂා කරන්නේ මේ කාය දර්ථයන් අයින් කිරීම වායෝ දහතුවෙන් එන වෙහස අයින් කරනවා එන්නේ එන්නේ හුස්ම තැම්පත් වුණා කියලා. එහි හිත මේක ප්‍රමෝදයයි මේක ප්‍රීතියයි මේක පස්සද්ධියයි මේක සති සම්පජඤ්ඤයයි මේක සුඛයයි කියලා අනුග්‍රහ කරගෙන ගියොත් එයාට අත්දක ගන්න පුළුවන් වෙයි ඉස්ලාම් බයිසිකල් පදින මිනිස්සෙක් වගේ සමබර භාවයක් එන්න පටන් අර ගන්නවා කකුල බිම තියන්නේ නැතුව බයිසිකලෙක යන්න පුළුවන්. ආස්වාද ප්‍රසආදයේ හිත පවත්වන්න පුළුවන් ලෝකයක් ඒක ඇතුලේ තියෙනවා. නැත්නම් මුළු ලෝකෙම ලැබපු සතුටට වැඩිය සතුටක් මේකේ තියෙනවා. ආන්නේ විදිහට යෝනිසමංසකාරයෙන් අනුග්‍රහ කළහොත් නැත්නම් යෝනිසමංසකාරය හරිය විදිහට පාවිච්චි කළහොත් එයාට මෙතෙක් කල තිබුණ කාමච්ඡන්දේ වෙනුවට චිත්ත ඒකාග්‍රතාවයේ චිත්ත ඒකෝදි භාවය සමතය සමාධිය කියන එක අත්දැක ගන්න පුළුවන්. ඒ අධ්‍යක්ෂකන්ට ඉස්සර වෙලා එයා මේ දැනගන්න ඕනේ මේ භාවනාව යනකොට භාවනාවට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා. භාවනාවට තමන් තන වඩලා දෙන්නේ කොහොමද කියලා. අන්න ඒ යෝනිසෝමනසිකාරය බුදුරජාණන්සේ කියනවා කාටවත් කාටුවක්වත් තරම් දෙන්න බෑ. මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට කරපන් කියලා උපදෙස් දෙන්න පුළුවන්. දැන් පරිපාලන පැත්තෙන් බලනකොට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳීමේ ඒ ප්‍රශ්නෙට උත්තර දීමේ ක්‍රමයේ පරිපාලන ශාස්ත්‍රයේ පුහුණුවකින් ගන්න පුළුවන් එකක්ද සහජයෙන් එන එකක්ද කියන එක 150 50 තියෙනවා. ඒසබ බණ ඇහුවට කොච්චර ඇහුවත් යෝනිසෝමනසිකාරයේ පහළ වීම 150ට 50යි තියෙනවා. කොච්චර බණ දක්ෂව කිව්වත් ඒක තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක දෝෂයක් නෙවෙයි. පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. මොකද මේක ගැඹුරු තැනක්. නමුත් සමහරෙකුට අබෞද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අන්‍යාගමික කියන්න පුළුවන්. කවදාකවත් අහපොන තියකන අහනකොටම මිනිහට තේරෙන්න පටන් ගන්නවා. ඒ මොකද IT ඉස්සලා මේක මොකක් හරි එකකින් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට එහෙම කෙනාට එකපාරටම යෝනිසමනස්කාරය පහළ වුණාට පස්සේ තියෙනවා. අනේ බුදුහාමුදුරුවෝ මෙච්චර දිගට කියපු දේ මේ එකක් නේ තියෙන්නේ. ගෙවන් කිරීමනේ තියෙන්නේ. අස් කිරීමනේ තියෙන්නේ. ඉවත් කිරීමනේ තියෙන්නේ. මේ ඉවත් වීමනේ වෙන්නේ. ඉතින් මේකනේ දහසක් ක්‍රමයට බුදුරජාන්සේ දේශනා කරන්න කියලා යෝනිසමස්කර පහළ වෙච්ච එක නේද කෙටි ක්‍රමයෙන්ම ෂෝට් කට් එකෙන්ම මේක අල්ලා ගන්න. තව සමහරෙකුට මේක දහසක් නයින් කියනවා. මේ ආනාපාන සංසිඳන කොටත් බලපං. එනතන සක්මන් කරනකොටත් ආයාසයකින්තරෝ ඉබේ සක්මන් වෙන තැනට ගිහිල්ලා ඒක අනායාසයෙන් සක්මන වෙනකොට ඒක දිහා බලන ඉන්න එකයි මේ අවසානයේ මේක ගන්න තියෙන දේ කියලා දන්නවනම් ඉදින්ද දවසේ කටයුතු කරනකොටත් මානසික ආතතියෙන් නෙවෙයි තමයි ඉදිරිපත් වෙච්ච දේ කරන්න. එච්චරයි. එතකොට ඔය ලෝකේ ඔච්චරම අමාරු නෑ. අපි එම නෙවෙයි ඉදිරිපත් කරගන්නේ කරන්නේ. අර වෙනුවෙන් කරන්න ඕනේ, හෙට කරන දේ කරන්න ඕනේ, ඊයේ කරපු දේ කරන්න ඕනේ කියලා මේ ඉදිරිපත් වෙන දේට අපිට අංජබජල් හොල්මන් අපි මොකද්ද අපේක්ෂා කරනවා. මේක වෙන්න ඕනේ කියලා කද්දාවත් වෙන්නේ නෑ. ඒ නිසා අපි ගත කරන ජීවිතයේ ওই දවස් අපි පැය 18ක් වැඩ කරනවා කියලා නැත්නම් 12ක් වැඩ කරන තටක් ඔකේ ඒකාන්තයෙන් භාගයෙන් කරත හැකි ඉදිරිපත් වෙන්න මුණ දෙනවා. ඒ ටිකත් අද වෙනවා හැබැයි. ඒ ටිකක් ආසාව වෙනවා ඒ උනට දන්නවා මම මේ ඉදිරිපත් වෙන දේට මුණ දෙනවා මිසක් කිසි විද අපේක්ෂා කරන්නෙත් නැහැ. ඉදිරිපත් කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. එතකොට ජීවිතේ ලස්සනට පෙළ ගැහෙන්න පටන් ගන්නවා. సౌందර්ය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට යම් වෙලාවක අපිට පුළුවන් වුණා නම් මේ කාමච්ඡන්දය හරහා නැත්නම් කාමච්ඡන්දය සමාධිය හරහා ඒකෝදි භාවය හරහා ප්‍රතිස්ථාපනය කරන්න. එතකොට යාට හම්බ වෙනවා අතට ප්‍රීතියක්. මෙච්චර කල් තිබිච්ච කාමයට පහඳින ගතිය, කාම දාසකත්වයේ මයි ළඟ නැහැ. මට කෙටි කාලයකට හෝ පුළුවන් මේ රූප ධර්මයකට හිත තියලා කාමයේ පොඩ්ඩක් තල්ලු කරන්න. එතකොට එන ප්‍රීතිය තියෙන තාක්කල් බුදුහාම කරනකොට ද්වේෂය එන්නේ නැහැ කියලා. ද්වේෂය කියලා කියන්නේ ව්‍යාපාදේ. ව්‍යාපාදේ ඉන්නේ ප්‍රීතිය තියෙන තාක්කල්. ඒ වගේම ඒ වෙලාව එනකොට මේ ආනාපාන සංසිඳන එක නිදිමත බොහෝ විට දොර පිළිගන්නේ. වහාම හිත නින්දට වැටි කොච්චරද කියනවනම් සක්මන් කරනකොට පවා නිදිමත එනවා. මොකද කාමච්ඡන්දේ ද්වේෂය දෙක නැති වෙච්ච ගමන් අපේ හිතට පෙට්‍රෝල් නැහැ. අපේ හිත දුවන්නේම කාමච්ඡන්දේ සහ ද්වේෂය මත. ওই දෙකෙන් තමයි මේ අපි නැගිටලා තියාගෙන ඉන්නේ. එක්ක ගැටෙන්න ඕනේ එක්ක ඇලුම් කරන්න. මේ දෙක නැති වෙච්ච ගමන් බැලුමේ හුලම් බැස්සා වගේ ටයර් එකේ හුලම් ගියා වගේ හේම හිටගෙන නිින්ද යනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ විතක්කේ කියන චෛතසිකේ තියෙන තාක්කල් මෙනෙහි කිරීම තියෙන තාක්කල් අර ලස්සන සුන්දර අවස්ථාවට යනකොට නිින්දෙන් කාබාසිනිය වෙන්න දෙන්න එපා නිතර මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් ඒ සුන්දර සියුම් අවස්ථාවේදී නිින්ද ඇවිල්ලා කාබාසිනිය කරන්න දෙන්න එපා මේක යට කරගෙන යන්න දෙන්න එපා විතක්කේ තියෙනවනේ නිදිමත ටිකක් ආම්බම් කරන්න පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙකුට උද්දච්ච කුක්කුච්ච කියන අතීතය ගැන තැවෙනවා අනාගත සැලසුම් හදනවා මේක කවදාකවත් මේ ආස්වාස් ප්‍රසවාස සුඛය තියෙන කෙනාට එන්න මේ වර්තමාන මොහොත මෙච්චර සුඛනම් මොකටද අතීතය ගැන කල්පනා කරලා කනගාටු වෙන්නේ වර්තමාන මොහොතේ කිසිම සම්පත්තියකින් තොරව නිකන් හුස්ම රැල්ල මෙච්චර සුඛයක් තියෙනවා නම් මොකද්ද අනාගත සැලසුම් හදාන්නේ අනාගත සැලසුම් හදන්නේ රූප බල්ලා සුඛේ විඳින්නනේ. සද්දාහලා සුඛේ විඳින්නේ මේ ඕකක්වත් නැහැනේ මේ භාවනා කරන රූප පේන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ගන්ධ රස පහස මුකුත් නැති කොටයි නියම සුඛේ ලැබෙන්නේ. ඒතකොට මේ මිනිස්සයා අතීත අනාගත සැලසුම් හදන වෙනුවට තියෙනවා මේ වර්තමානයේ ඉන්නේ. වතුරේ නම් මොන පිපාසාවද මොකටද වතුර වහන්නේ? ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ ආස්වාසියම මම මේ සමාධිය ලැබුවේ මේ ප්‍රස්වාසයෙන් මම මේ සමාධිය ලබන්නේ කියලා මේ ආස්වාද ප්‍රස්වාස දෙක පිළිබඳව විසද නැත්නම් විචාර බුද්ධිය නැත්නම් මීමන්සා නුවණ තියෙනවනම් සැකයක් එන්නේ නැහැ. එයා දන්නා මේ දැන් මේ වෙලාවේ මම යැපෙන්නේ මේ ආස්වාසිය දැන් යැපෙන්නේ ප්‍රස්වාසිය මම මේ යැපෙන්නේ වම බලලා මේ බලන්නේ දකුණ බලලා කියලා. හරියට මේ ඒ ඒ වෙලාවේ අපේ හිත නගික හිටවන අරමුණ නිමිත්ත වෙන් කරලා දැනගැනීමේ ශක්තිය තියෙන තාකල් සැකයක් එන්නේ නැහැ. සැකයකට ඉඳන් එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන එක විතක්ක ਵਿਚාර පීචි සුඛ එකග්ගතා කියන පහෙන් ප්‍රතිස්ථාපන වෙනවා. එතකොට අපි කියනවා සමත ක්‍රමයේ හැටියට පළවෙනි ධ්‍යානෙ ලැබුවයි කියලා. ඒක හොඳට සිද්ධි කරගත්තොත් පුරුදු කරගත්තොත් Tamanට පරිසරය සකස් කළ අදිෂ්ඨාන මට්ටමේ වුණත් යන්න පුළුවන්. නමුත් අදිෂ්ඨාන නොකර හෝ ව්‍යායාමයෙන් හෝ ගන්න පුළුවන් නම් ඒක ලෝකේ තාමත් සුළු ප්‍රතිශතයක් විතරක් අත්දකින්න සුඛයක් එතන තියෙන්නේ බොහෝ දෙනා කාමෙම පටන්ගෙන කාමෙම කරලා කාමෙන් මැරලා යනවා. ඊ타මත්ම කලාතුරකින් ඉන්නේ තමයි මේ කාම ලෝකේ පටන් ගන්න ඉඳලා මේ වගේ රූප ලෝකයකට යන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේගේ පෙන්වන ක්‍රමේ හැටියට මේ ප්‍රථම ධානයේ ලැබනකොට විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියලා ධානාංග පහක තද බල මෙහෙයුමකින් තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන ටික අයින් කරන්නේ. නමුත් අන්තිමට මොකද වෙන්නේ? පළවෙනි ධ්‍යානෙම ටික කාලයක් ඉන්නකොට මේ කාම මේ විතක්ක ਵਿਚාර දෙක ආයතරයක් කෙලස් ගේන්න පටන් ගන්නවා. තමන්ගේ මේ නීවරණ පහ අයින් කරන්න හේතු වෙච්ච මේ විතක්ක ਵਿਚාර දෙක ආය නීවරණ පැත්තට යනවා. මෙතෙක් කර නීවරණ විරුද්ධව සටන් කරපු සබළු දෙන්නේක් නිවර්ණ පැත්තට ඡන්දෙ දෙන්න පටන් ගන්නවා. එතකොට අර මෙතෙක් උදව් කරපු විතක්ක ਵਿਚාර දෙකත් කපන්න සිද්ධ වෙනවා. තමන්ගේම අත පීයක් අරන් කපනවා වගේ එන්න මේක තමයි පළවෙනි ධ්‍යානද දෙවෙනි ධ්‍යානට යන්නේ පළවෙනි ධ්‍යානද දෙවෙනි ධ්‍යානට යනවා කියලා කියන්නේ කපා හැලීමක්, අස්කිරීමක්, ක්ෂය කිරීමක්, වැය කිරීමක්. මේකම තමයි විපස්සනා කරනකොට සිද්ධ වෙන්නේ. තමන්ට හොඳට තේනවා ආනාපාන සංසිඳීගෙන යනකොට යම් ප්‍රමාණයක් ගියාට පස්සේ මෙනෙහි කරන්න ඕනේ නෑ මෙනෙහි කරුත් කරදරයි. මෙනෙහි කිරීම ඉබේ හැලෙනවා. ඒ දැනීම මේ ආස්වාසි මේ ප්‍රසවාසි කියන එක නැති වෙලා ආස්වාද ප්‍රසවාස දෙකම සම වෙනවා. ආන්නේ වෙලාවේ මේ හැලෙන විතක්කේට ਵਿਚාරයට හැලෙන්න දෙනවා කියන එක යෝනිසෝමනසිකාරය. අම්මෝ වැ මෙතෙක් කෙනකම් මට මෙයා තමයි උදව් කරුවේ. මේක ගිහිලා කණ්ඩුක තැම්පත් කරලා තියාගෙන ඉන්න ඕනේ වඳින්න ඕනේ කියලා මේ හැලෙන්න දඟලන විතක්ක ਵਿਚාර දෙක කිහිල්ල ගහගන්න ගියොත් ඒක යෝනිසෝමනසිකාරයක් වෙන්නේ නැහැ. ඒක කමඨහන් සුද්ධ කිරීමෙන්ම කරගන්න ඕනේ. යෝනිසෝමනසිකාරයේ තියෙන එකනා ඒ කියන රැඩිකල් වාදී චින්තනයේ තියෙන කෙනා විප්ලවීය චින්තනයක් තියෙන කෙනා මේක එච්චර තටම තටමයි ඉන්නේ අර තේරෙනවා මේ ලෝකේ තියෙන ක්‍රමයක් නෙවෙයි මෙතන වැඩ කරන්නේ. ලෝකේ තියෙන එන්න එන්න දේවල් රැස් කරන එක. මේකෙදි කරන්නේ අස්කරන එක. දැන් මේ පහක් තිබෙන ධානාංග දැන් හැලෙනවා. ඒක සතෙක්ගේ හැව ඇහෙලෙනවා වගේ හැවෙනකොට ඇහෙනකොට සතා ලොකු වෙලා එනවා. ආන්නේ යෝනිසමංස්කාරය දන්නේ නැත්තේ මොකද මේ කයට තියෙන ආශාව නිසා. මේ ජීවිතේ තියෙන ආශාව නිසා මොනම දෙයක්වත් හලන්න කැමති අපිට රක්ෂණ සංස්ථාවේ රක්ෂණ ඔප්පුවක් තියෙන බැංකුවේ මෙච්චර සල්ලි තියෙන්න ඕනේ දරුවෝ මෙච්චරක් ඉන්න ඕනේ වස්තු භෝගේ මෙච්චර තියෙන්න ඕනේ මේ සේරම වරස කරයි කියලා හිතනවා. ඊව දඩ ඊව ණය ඔය එකක්වත් නැහැ මේ වගේ මරණ මොහොතකදී හෝ මගේ ධ්‍යාන භාවනාවට එකක්වත් නැහැ. මේ අස්කිරි මේ කලාව තමයි බුදුරජාණන්සේ පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන වශයෙන් දිගට දිගට දිගට අරගෙන යන්නේ. එතකොට මේ යෝගාවචරයට අන්තිමට විපස්සනා භාවනාදී අපි ඒක සාකච්ඡා කරනවා මේ ගුරුසුවට ප්‍රසිද්ධව ඇඟේ හැප්පෙන තාලට මෙනිච්ච මේ ආස්වාස ප්‍රසආසේ හොඳටම දන්නවා තමයි මැරිලා නැති බව හොඳටම දන්නවා තමයි නිින්ද ගිලා නැති බව හොඳටම Taman දන්නවා ක්ලාන්ත වෙලා නැති බව. එතකොට දන්නවා ඒත් හුස්මක් නැහැ කියලා. මොනම හුස්මක්වත් වැටෙන්නේ නැහැ. වැටෙන හුස්ම දැනෙන්නේ නැහැ. නමුත් හොඳට ජීවිතේ පවතිනවා වෙනදා ඉන්නවට වැඩිය බොහෝම පස්සද්ධියක් පහළ වෙනවා. හිතේට බොහොම සමතුලිතතාවයක් පහළ වෙනවා. ඊටට පේන්න පටන් ගන්නවා මේ යන්ත්‍රේ සම්පූර්ණයෙන්ම දුවනවා මම නැතුව. මම මොනක්වත් කරන චේතන පහල කරන්න ඕනේ නැහැ කතා කරන්න ඕනේ නැහැ ක්‍රියා කරන්න ඕනේ නැහැ සම්පූර්ණයෙන්ම අයින් කරලා පස්සේ පමනයි අපි ජීවත් වෙන්නේ. අනික් වෙලාවට අපි කරන්නේ කඹුරණ එක. අනික් වෙලාවට අපි කරන්නේ ආංශික දෙයක් විතරයි. අතෙන් ගියාට පස්සේ තේනවා හිත මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒකෝදී වුණාට පස්සේ මේ නීවරණ ටික අයින් වුණාට පස්සේ මේ යන්ත්‍රේ යනවා කොමාට පැයක් ඉඳගෙන හිටියද කියලා දන්නෙත් නැහැ. මොන වුණාද කියලා දන්නේ නැහැ. නැගිටට පස්සේ වෙනවා gediye පිටින්ම ඉන්නවා. හැබැයි මෙවට ඉසලා පොඩ්ඩක් උනේ මොකද්ද උනේ කියන්නේ දන්නේ නැහැ. අයෝනිසමංසිකාරය එක්කන ඒකට බය වෙනවා. අප්පා පිටර මල්ල පොඩි වෙලා ගියාක් දන්නෙත් නෑ. ගෙදර යන්න දැන් බඩු සෙට් එක නැති වෙනවා. ගෙදර යනකොට ඉතින් ඒක නිසා එයා බය වෙනවා. මේ මොකද්ද මේ මේ කයර තියෙන දැඩි ආසාව සහ මේ කුමර කුමරි සැප විඳපු ඇත්තන්ඩ මේකෙන් චිත්තක්ෂණයකටත් වෙන් වෙන්න කැමති නෑ. නමුත් හොඳට මතක තියාගන්න මම ඉන්නා තාක්කල් මේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්මා වගේ වැඩක් තමයි කරන්නේ. යන්ත්‍රයේ කිසිම සුගතියක් නැහැ ඒකේ. නමුත් මම ය නැතුව යනකොට පෙට්‍රල් වහන්න පෙට්‍රල් වැටෙනවා, ඩීසල් වහන්න ඩීසල් වැටෙනවා, යන්ත්‍රය යන්න පටන් ගන්නවා. ඉතින් පුදුරජානන්සේ පෙන්නන්නේ මේ ජීවිතයේදීම ඒ සද්ධර්ම ශ්‍රවණයකට පස්සේ උඹට යෝනිසෝමනසිකාරයේ තියෙනවා නම් මේ පෘථුවියේ ගුරුත්වාකර්ෂණය නැතුව ජීවත් වෙන්න බෑනේ. ඒක හැමතැනම ගුරුත්වාකර්ෂණය තියෙනවා. නමුත් හැතැම්ම හයක් ඈතට ගියම ගුරුත්වාකර්ෂණය නැහැනේ. ඒකට ගිහිල්ලා බලන්න පුළුවන් නම් මේකේ තියෙන දේවල් එහෙට වළංගු නැහෙනේ. ආන්නේ වගේ මේ කාමච්ඡන්දයාගේ ගුරුත්වාකර්ෂණේ නැති හිත නිදහස් වීමක් පස්සද්ධියක් තේරෙන්න පටන් ගන්නතර පස්සේ තේනවා අපේ අම්මලා තාත්තලා කවද්ද අපිට මෙව්ව කියලා දෙන්නේ. අපේ පන්ති කාමරේ ඉන්න ප්‍රොෆෙසර්ස්ලා කවද්ද අපිට මෙව්ව කියලා දෙන්නේ. අපේ දේශපාලන නායකයෝ කවදාකවත් මේකක් අපිට කියලා දෙයිද? ඔය ආර්ථික සමීකරණ හදන රත්තරන් මොලකාරයෝ එක එක්කත් මේ කියලා දෙයිද අපිට? අපිට මේ ඡන්දෙ ඉල්ලන්නේ අපි මේ සමාජ සේවකෝ එක එක්කක් දන්නවද මේක? ඒකයි පුදු ජන සඳහන් කරන්නේ උන් වැඩ කරන්නේ අතලෙව කණ්ඩායි. උන් මීය කණන්නේ අතලෙව කණ්ඩායි. නමුත් සරුවච්චන් ආංශට එහෙම අපිට ධර්මයේ දේශන කළා ලෙව කන්න දෙයක් ඇත්තේ නැහැ. උන්වහන්සේ සඳහන් කරනවා උඹලා දැනගනින්න මමත් උඹලා වගේම මේ හේතුඵල ධර්මයේ දන්නේ නැතුව අනන්ත අප්‍රමාණ සංසාරේ කිලෝරක් නැති දුක් විඳා නමුත් මම ඒ තාකල් කිරුවේ බාහිරේ හොයන එක මම දැන් දන්නවා ඇතුළතයි හොයන්න තියෙන්නේ ඇතුළත හේවුවොත් වැඩිතුර යන්න දෙයක්වත් නැහැ ඒකට මම දෙන මේ ප්‍රතිපදාව නැත්නම් යෝනිසමනසිකාරත් එක්ක ගියොත් උඹට තේරෙයි සති සම්පජාඤ්ඤය කියනක වටිනාකම සහ සති සම්පජාඤ්ඤයේ යෝනිසෝමනසිකාරය අතර තියෙන සම්බන්ධතාවය. අපි සතිය වඩනකොට කරන්නේ සතිය පිළිබඳ අර්ථකථන දෙනකොට කියන්නේ සිදුවෙන දේ දිහා බලා ඉන්නවා මිසක්කා කිසිම දෙයක් අපේක්ෂා කරන්නේත් නැහැ පැමිණිච්ච කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඒ නිසා අපිට පුළුවන් නම් අපි අවුරුදු 6 වෙනකන් ගත කරපු ජීවිතයක් තියෙනවනේ. බබා වයසේදී. අපි කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරේ නැහැ මේ වයසේදී. අපි කිසිම දෙයක් අපේක්ෂා කරෙත් නැහැ. කොච්චර සුන්දරද. එහෙම දරුවෙක් ඉන්න ගෙදරක් කොච්චර සැනසෙනවද? ඒ දරුවට දරුවා ඉන්නේ 100%ක් සතියි. මට ලක්ස්ප්‍රේ දීපං කියන්නෙත් නැහැ, හයිලන් දීපං කියන්නෙත් නැහැ ඒ බබා. ඒ බබා දන්නේ ලක්ස්ප්‍රේ කියන්නේ මොකද, හයිලන් කියන්නේ මොකද? අම්මගේ තනිය තිබුණොත් දෙනව නැත්නම් චරිචුරුකක අඬන එච්චරයි දන්නේ. දැන් අපි වෙලා තියෙන්නේ මොන මගුල දුන්නත් හරියන්නේ අර බ්‍රෑන්ඩ් එක ඕනේ, මේ ප්‍රමාණය ඕනේ, මේ වෙලාවට ඕනේ, මේ උෂ්ණ ඕනේ, මේක ඉල්ලලා මෙව්වා ඉල්ලලා දැන් බෙන්ස් කාර් කම්පැනි කියනවා එකම යා කන්ඩිෂන් මැෂින් එකේ ගියොත් එහෙම ඉස්සරහා සීට් එකේ ඉඳ දෙන්න රණ්ඩු වෙනවලු දික්කසාද වෙන්න ඉඩ තියෙන නිසා යා කන්ඩිෂන් මැෂින් දෙකක් දාලා මෙයාට අන්තක 23 තියන්න පුළුවන් මෙයාට අන්තක 24 තියන්න පුළුවන් එතකොට නම් දීගේ කණ්ඩ ඉඩ තියෙනවා කියලා. මොකද එක මැෂින් එකේ එන උෂ්ණත්වය දෙන්නට ගැලපෙන්නේ නැහැ. මහත්ය වැඩි කරනකොට නෝන අඩු කරනවා. නෝන අඩු කරනකොට මහත්ය වැඩි කරනවා. ඒක නිසා දැන් හදනවා දෙක දෙපැත්තට හරවලා. ඉතින් ලොකු දියුණුවක් මේ. මොකද්ද දියුණුවලා තියෙන එකිනෙකාගේ රණ්ඩුව. එකිනෙකා කොටස් වෙන එක. කුලල් කහ ගැනීමilla. ඒකෙන් තමයි බෙන්ස් කම්පැනි හම්බ කරන්නේ. අපි හිතනවා අපි ගැන කොච්චර දිවා රාත්‍රී හොයනවද බෙන්ස් කම්පැනි. කොච්චර හිතලා බැලලා නිර්මාණ කරලා දෙනවද කියලා. දෙන්නේ මොකද්ද අපි තවත් බොළඳ කරනවා. අපි කිසිම දෙයකට හැඩ ගැහෙන්න බැරි જાතියක් බාටපත් කරන අද තියෙන අධ්‍යාපනයේ අද තියෙන යාන්ත්‍ර විද්‍යාව අද තියෙන මේ යටිතල පහසුකම් අද තියෙන මේ sannivedana කරන සේරගෙම අපි නිකන් පින්න පුහුල් ගෙඩියක් වගේ හද ගැසලා තියෙනවා අවුව වැටුනත් ඉන්න බෑ වැස්ස වැටුනත් ඉන්න බෑ කැස්සක් ආවොත් ඉන්න බෑ මොනවත් කරගන්න බෑ මෙන්න මේ වෙලේ කුණු හරපේකට තමයි තාක්ෂණය කියලා කියන්නේ එවැනි කුණු හරපේකට තමයි තාක්ෂණය කියලා කියන එක පොඩ්ඩක් හෙල්ලිච්ච ගම නිල් වෙලා රතු වෙලා මැරලා යනවා. බුද්ධ ජනනාංශ පෙන්වන්නේ මේ ඇඟ ඇතුලේ තියෙන සීළු ශක්තිය මතු කරගත්තට පස්සේ යෝනිසමංශික ආවට පස්සේ තමයි මේ සදානේ සතිය කියන්නේ මොකද්ද කියලා. නැත්තම් සතියේ තියෙන වටිනාකම මේ තියෙන දේ තියෙන හැටියෙන් පිළිගැනීම. ඒකට යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. යථාව දර්ශනය කියලා කියනවා. ඇති හැටිය දැකීම කියලා කියන මහා ඥානයක්. නමුත් ඉතින් එච්චර මම තඩවන්න දෙයක් නැහැ මේ ඇති දේ ඇති හැටියට බාර ගන්න එකයි තියෙන්නේ. ඉතින් අපිට ඒකට විශාල භාවනා පන්ති 7-8ක් කරන්න ඕනේ දඟලන්න ඕනේ. නමුත් අවුරුදු 6 වෙනකම් බබා ෂෝක් එකට ඒක කරනවා. නිසා මතක තියන්න අපි පටලවාගෙන සිටින මිසක නොදන්න දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ. අපි ඒද ඒ හිටපු තැන ඉඳලා ආපහු ඇවිල්ලා අපි මේ අවුල කරගත්ත එක අපි ආපහු ගිහිලා කියනවා පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයාගේ ලස්සන කියමනක් තියෙනවා. අපි වෙත පැමිණෙන හැම එකක්ම පණිවිඩයක් සඳහා. ඒක හදන්න ගිය ගමන් විනාශ කරන්න ගිය ගමන් පණිවිඩේ විකෘති වෙනවා. ඒකට සද්ධාව අවශ්‍යයි. ඒ නිසා යම් කිසි කෙනෙක් යෝනිසෝමනසිකාරයෙන් මේ භාවනා කරගෙන කරගෙන යනකොට කරන්නේ ගෙවන් කිරීමයි, ක්ෂය කිරීමයි, වැය කිරීමයි, නිරෝධ කිරීමයි, අස්පස් කිරීමයි කියන එක වෙනුවට නැබේ පිං රැස් කරනවා, දිවි ලෝකයට යන්න ඉනිමම් බඳිනවා, මතු බුදු වෙන මෛත්‍රී බුදුහමර බලන්න හදනවා කියලා මේ උගන්නන දේවල් එක යන්න ගියොත් අසත්පුරුෂ සංසේවනයක් අසත් ධර්ම ශ්‍රවණයක් අයෝනිසෝමනසිකාරයක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ දේවල් හැබැයි ප්‍රසිද්ධිය කියන්න නරකයි බෙල්ල ගහලා යනවා. ඒ ධර්මතම මේක වන වෙලා තියෙනවා. අපි පිංකම් කරන්නේ භාවනා කරන්නේ කොතෙන්ට යන්නද කියලා හැම කෙනාම අහනවා. භාවනා කරන්නේ ඇති හැටිය දකින්නයි. තියෙන දේ තියෙන හැටියට දැක ඕක තමයි විශාලම ඥානෙ බුදුහාමුදුරුවෝ දැකපොත්. යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඇති හැටි දැන් මේක සිංහල භාෂාවෙන් කියන්නේ කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා කිසි දෙයක් ඉල්ලලා හටන් කරන්න යන්නත් එපා මේ පැමිණෙන්නේ අපේ කර්මානුරූපව තමයි ඒක හේතුඵල ධර්මයේ සිද්ධ වෙන්නේ ඒක සාධාරණීකරණය කරන්න යෝනිසෝමනසිකාරය අවශ්‍යයි. ඒක සාධාරණීකරණ සති සම්පජඤ්ඤය දෙක අවශ්‍යයි. යෝනිසෝමනසිකාර නැතුව සති සම්පජඤ්ඤය වැඩෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය නැවත යෝනිසෝමනසිකාරය තන වඩා ගත්තේ නැත්නම් මේ දෙක කොර වෙනවා. ඒක නිසා අපි සත්පුරුෂ සංසේවනයේ හරහා සද්ධර්ම ශ්‍රවණය කරලා ඒකෙන් සද්ධාව ඇති කරගන්නවා. කර බැලීමේ කුසලය ඇති කරගෙන අපි ඒක ක්‍රියාවත් කරන්න හදන ජීවිතය තමයි ඇත්තටම මේ අපි කියන භාවනා ජීවිතේ සද්ධාව සම්පූර්ණ වුණා නම් ඒක නාට කළ යුත්ත නොකළ යුත්ත කියන යෝනිසෝමනසිකාරය පහළ වෙනවා. අද හුඟක් අපි ප්‍රඥාව දිනු කරන්නයි හදන්නේ. ප්‍රඥාව දිනු කරනකොට සද්ධාවට කෙනෙහිනවා කියන එක ඒක හොඳම ප්‍රසිද්ධ කාරණාවක්. අධික සද්දෝ මන්ද පඤ්ඤෝ. අධික පඤ්ඤෝ මන්ද සද්දෝ. මේ දෙක සමවෙච්ච දවස තමයි සම රෝද දෙකක් දාපු වාහනයක් වගේ දුවන්නේ මේ ප්‍රඥාවන්ට වැඩි වෙච්ච ගමන් ඒ කාන්තේම සද්ධාව කාබාසිනිය වෙනවා හැමදේම තර්ක කරන්න හදනවා මේක තර්කෙන් අල්ලන්න බෑ මේක සද්ධාවෙන් කරගෙන යනකොට පස්සේ තේරෙනවා ඒ වගේම කියලා සද්ධාව වැඩි වෙන්න කියලා ප්‍රඥාව අඩු වුණොත් හැම කෙනාම දෙන ලනු කන්න පටන් ගන්නවා නිසා මේ දෙක සමකිරීම සඳහා යෝනිසෝමනසිකාරයේ සති සම්පජඤ්ඤාවට පස්සේ සති සම්පජඤ්ඤ විශේෂයෙන්ම සතිය වැඩ කරන්නේ දෙපැත්ත කරුණු සමසේ සලකා බලලා සාධාරණ යුක්තියක් විනිශ්චයක් පසින්දලන විනිශ්චකාරවරයෙක් වා. සතිය මොනම දෙයක්වත් කරන්න එයා ඇති හැටිය පෙන්ලා දෙන එක තමයි කරන්නේ. ඒ නිසා සතියට යන්න ඉස්සර වෙලා සම්පජඤ්ඤයට යන්න ඉස්සර වෙලා යෝනිසෝමනසිකාරයක් දේවල් දිහා හරියට බැලීමක් එහෙම නැත්නම් ඒ විප්ලවීය චින්තනයක් එහෙම නැත්නම් මේ රැඩිකල් වාදී චින්තනයක් අපි සාමාන්‍ය බුදුහාමරෝ දැකලා තියෙන බොහෝම සම්ප්‍රදාන කූල හරියටම මේ පැවතිච්ච සම්මත ක්‍රමේ පිළිගත්ත කෙනෙක් කියලා නෑ. සරුවචනාංශේ විතර මානව ඉතිහාසයේ කවම කවුරුවක්වත් ඒ පැවතිච්ච ධර්මයේ පැවතිච්ච කුල ભેදේ පැවතිච්ච ඥාන වලට පයින් ගහලා දාලා කුසලයේ කියන්නේ මොකද්ද කියලා හොයාගෙන කියලා වෙන කිසිම වීර තරුණෙක් නෑ. ඒක නෙමෙයි වැදගත්ම දේ. උන්වහන්සේ එහෙම ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේ මේක ඒ ජීවිතයද සාක්ෂාත් කරපේක නෙවෙයි වැදගත් දේ. අපි වාගේ තක తీරුවන්න මේක කියලා දුන්න එකේ වටිනාකම මේ තරම්ම කෙලස් එකතු කරන මේ තරම්ම අමනකම් කරන බුදුහාමුදුර කොච්චර අනුකම්පාවක් තියෙනවද අපිට මේක ඔතල හරි ගසලා රස කැවිල්ලක් වගේ කවන්න. ඒත් හිතනද එදා හිටපු ඒ සාරිපුත්ත මොග්ගල්ලානදී ස්වාමීන් වහන්සේලාට මේක කැව්වට පස්සේ අවුරුදු 2600ක් පැවතුණා කියන එක පොඩි සෙල්ලමක් නෙවෙයි. අහම්බෙන් වෙන එකක් නෙමෙයි. ඒ නිසා අපි ඒකට ගැළපෙන්නම් අපි ඒහා සමාන රැඩිකල් වාදී චින්තනයක් නැත්නම් විප්ලවීය චින්තනයක් ඥාණයෙන් කල්පනා කිරීමක් කරන එක කවදාකවත් අනික් කෙනාගේ ඥාණයෙන් කල්පනා කිරීම මට ගැළපෙන්නේ නැහැ. Tamanට එන ප්‍රශ්නේ හැටියට Taman දෙන උත්තරේ තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට එවැනි ඥානයක් මේක ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියනවා. තන්වැසි නුවණ කියලා කියනවා. එහෙම නැත්නම් අවස්ථානුකූලිත ප්‍රඥා නැත්නම් appropriate technology කියලා දැන් හදාගෙන තියෙන අවස්ථාව ගැලපෙන එක මේක උගන්වනවා පැහැදිලිවම සරුවචනංශ පැවිද්දට. බේන් පවල් සාමිතුමා උගන්වනවා ස්කවුට්ලට. බාල දක්ෂිකාවන්ට සහ බාල දක්ෂයන්ට තනේ හැටියට වැඩ කරන අනෙක්. මේකට අපි කියනවා යෝන්සෝ මනසිකාරය කියලා. මේ මිනිහට අනිවාර්යම සතිය අවශ්‍යයි. බාල දක්ෂ ව්‍යාපාරික කියන්නේ සූදානම් ශරීරේ. be prepared. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ අප්‍රමාදී. කාරණා දෙකකට වෙන්න පුළුවන්. නමුත් අයින් අඩු කරගෙන ආවිලා තියෙන එතන තමයි. ඒ නිසා අපි මේ යෝග ජීවිතයත් නැත්නම් මේ ශාසනයත් සියල්ල යොදු වෙලා තියෙන්නේ මේ අප්‍රමාදයේ සඳහා ඒ සඳහා මේ අවශ්‍ය කරන යෝනිසෝමනසිකාරයත් මේ සති සම්පජඤ්ඤයත් ආවට පස්සේ ਸਰවචනසේ සඳහන් කරනවා මේ මිනිස්යාට කෙවිතක් පිටිපස්සේ තියාගෙන සිල්ලු ගන්නන්න ඕන කමක් නැහැ. සති සම්පජඤ්ඤය යම් කිසි කෙනෙක් ගාව තියෙනවනම් ඒ මනුස්සයාගේ ඉන්ද්‍රිය සංවර වෙනවයි කියන එක ඒක ලෝක න්‍යාය ධර්මයක්. අඟුලිමාල පිටිපස්සෙන් කඩුව එල්ලගෙන කඩුව ඇරගෙන නැවතිය මහන කියලා එලවගෙන එනකොට සරුවචනන්සේ කිව්වේ මම නම් නතරුණා පුතේ පුළුවන් නම් උඹත් නතර වෙයන් කියලා. එතකොට අඟුලිමාල කියලා කියන්නේ ඒ දවස්වල දිසාපාමොක් ආචාර්යගේ බැච් එකේ හිටපු බැච් ස්ටොප් කරපු එකනක්. උත්තරම දක්ෂයා. මෙයා කල්පනා කර මේ මටත් වැඩිය වේගයෙන් යන මේ ශ්‍රමණයා කීන නතර වෙලා ඉන්නේ කියලා. මම මේ හති දාගෙන දුවනවා මේ අල්ලන්න බැරි තරම් මට කියනවා මට නතර වෙන්න බෑයි කියලා. මේක සාමාන්‍ය මානසිකාරය වෙන්න බෑ. යෝනිසමංස්කාරට දාලා බලනකොටයි යාට තේරෙන පටන් අරගත්තේ මට දුවන්න දන්නවා මරන්න දන්නව නොමර ඉන්න නතර කරන හැටි මන් දන්නේ මට එක තැනක වාඩි වෙලා ඉන්න හැටි මන් දන්නේ නැහැ. සද්ධාාවක් ඇති කරන හැටි මන් දන්නේ නැහැ. එච්චරම වැන්දා. ආවුද බිම තියලා වැන්දා. වැන්දට පස්සේ අඟුලිමාල හාමුදුරන්ට ආයේ ඉන්ද්‍රිය සංවරයක් උගන්නන්න ඕනේ අඟුලිමාල හාමුදුර හැමදාම පින්න පාද කරන යනකොට ගල් වදිනවලු කොල්ලේ කම ගහට ගලක් ගැහුවා තට්ටෙටලු වදින. ලේ පිරාණ සිවුරු අඩගෙන අඹාගෙන එනවලු. ඉතින් කවදාකවත් තරහක් නැහැ. මොකද Taman 1000ක් කපු විණියෙක් නේ. අඬන දෙයක් නැහැ. සරුවත් යන ළඟට ගියාට පස්සේ සරුවත් යන සඳහන් කරනවා අඟුලිමාල. මේ ඉතුරු වැඩ ටික දැම්ම කරගනින්. එහෙම නැතු අපායට ගියොත් ආය කල්ප ගානකට උඩ එන්න බෑ. ඒ නිසා ওই තුවාලි ඉවසපන්. ඔය නින්දාව ඉවසපන්. ඔය සිවුරේ ඉච්ච එක මහගනින්. මහගන ඉවරලා මේ මහාන ධර්ම සම්පූර්ණ කරපන්. ඒ තරම්ම අඟුලිමාලට ආපු ඒ තෙද නිසා මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තනාවේ අඟුලිමාල ආමුතු. බිම්බිසාර රජුරවන්ට කෑපතේ බඩ යනවලු අඟුලිමාල කියලා නම ඇහෙනකොට. ධාමරික හොරෙක් බුදුරජාණන්සේ මහාන කරලිවල පෙන්වුවාට පස්සේ බිම්බිසාර රජුල සහලවන්න පටන් ගත්තලු බුදු අම්මේ මේ අඟුලිමාන කොහොමද මේ විදිහට සිවුරකට වහලා තියාගෙන ඉන්නේ කියලා. යෝනිචෝමනසිකාරේ පහන් වුණාට පස්සේ සති සම්පජඤ්ඤේ පහන් වුණාට පස්සේ මේ මනුස්සයා দমনේ වෙනවා. දැන් අපේ තියෙන්නේ මේ දණ්ඩ නීති සංග්‍රහයක් නේ මිනිස්සු দমনේ කරන්නේ. සදාචාරවාදියත් කරන දන්නේ අනුන් සිල් රක්කවන්න හදනවා. මේ කිකිලිය බිත්තර රක් කරනවා වගේ. රක්කවන්න බෑ. යා රැක ගන්නව නම් යාගේ වැඩක්. ඒක කෙරෙනෝ නම් කරන්න යෝනිසෝමනසිකාරය සහ සති සම්පජඤ්ඤය හරහා එහෙම නැතුව මේ දාපු නීති වලට නෙවෙයි. අපි නීතිය පෙන්නනවා. ඕනම වෙලට වෙන මෙන්න මේ පදනම තියෙන මේක රසයක් වෙයි. මේක තමන්ට ක්‍රමසාවිදි දැනේ තමන්ට සති සම්පජඤ්ඤය තියෙනවා. ඒ ඉන්දිය සංවරය යම් කිසි කෙනෙක් එනවනම් ඉන්දිය සංවරට ආපු ගමන් එයාගේ මේ සුචරිත කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත වල අනිත් පැත්ත පිළිබඳ උගන්වන්න දෙයක් නැහැ කියලා දරුවතනන්ද කියනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්ත එක නම් ඉබේම කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත කියන්නේ කය නලවන්න දෙන්නේ නැහැ. එයා පුළුවන් තරම් බලනවා. හොල්ලන්න නැතුව කය තියාන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? දවසට කතා නොකර පැය කීයක් ඉන්න පුළුවන්ද? මනසට කාමච්ඡන්දයක් එනකොට නතර කරගෙන හොය එන්න දෙන්නේ නැතුව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එකයි කරන්න තියෙන්නේ. අපි මෙතෙක් කල් කෙරුවේ එහෙම නෙවෙයිනේ. උඩරට නැටුම්, පාතරට නැටුම්, දඟර නැටුම්, බ්‍රේක් ඩාන්ස් කර කර මේ කාය නටෝපියකනේ කෙරුවේ. එහෙම නැත්නම් චතුර විදිහට කතා කරමින් මේ ලෝකයා පච කෙල්ලින එක නෙකෙළුවේ. දැන් ඒක අනිත් පැත්තට යන පටන් ගන්නවා. ආනේ විද ත්‍විද දුෂ්චරිත අයින් කළ සුචරිතට එනකොට ඒක විඥා විමුක්තියට එහෙම නැත්නම් තමන්ගේ වැඩත් තමන් කරගෙන තමන්ගේ හිත ආසාහණයකටපත් කරගන්න නැතුව තමන්ගේ හිත වර්තමාන වශයෙන් විවේක කරන හුදකලා කරන එහෙම නැත්නම් විශ්‍රාම කරන ක්‍රමය දෙවන්නේක් තුර රැඳිලා නැහැ. මේ මම්මයි මෙතෙක් කල් ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කර නිකන් දෙකොන බන්දමක් වගේ පිච්චගත්තේ. දැන් කරණ තියන්නේ සංසිඳන එක කියලා විඥා විමුක්තිය තේරුම් ගන්න ඒ මූලික ධර්ම ටික යෝනිසමස්කාරය ආවට පස්සේ එන ඒ ධර්ම પરම්පරාව ਸਰුවචාන්සේ කියනවා නිකන් ප්ලේන් එකක් ඕටෝ පයිලට්ින් දැම්මා වගේ මොනවක්වත් කරන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ගත්ත සූත්‍රයේ තියෙන සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසමස්කාරය විතරයි. ඒ මම මේ අද දවසේ විග්‍රහ කරපු අවිජ්ජා සූත්‍රයේ විජ්ජා සූත්‍රයේ වැචුම්ත්‍රික සඳහන් වෙනවා. ඒකේ පෙන්න යෝනිසමංස්කාරය ආවට පස්සේ ඊතුරු ධර්ම කොටාස න්‍යායක් විදියට චිත්ත න්‍යායක් විදියට වැඩ කරන හැටි අපිට වෙන්නේ එකට සාක්ෂි වෙන එක විතරයි. ඉවසිල්ලෙන් සාක්ෂි වෙනකොට අපි ධර්මයට වැඩි භ්‍රමචර්ය ආදි භ්‍රමචර්යයක් රකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එතෙන් උනාට පස්සේ නම් අපිට මේ බණ හොඳට තේරෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ සත්පුරුෂයා අඳුර ගන්න තැන, සද්ධර්ම ශ්‍රවණය කරන තැන, සද්ධාහ පහල කර ගන්න තැනට යනකම් යන්නේක නම් සම්පූර්ණ මොකද්ද කියන්න තියෙන්නේ? අහම්බයක්. හරි ගියොත් හරි වැරදුනොත් වැරදි. නමුත් ඒ අතින් බලනකොට අපි ඉන්නේ මේ හරි පැත්තට වැඩිච්ච සුළු පිරිසේ. අපිට දවසින් දවස පේන්න පටන් ගන්නවා සත්පුරුෂයන්ගේ දර්ශනීය තත්ධර්ම ශ්‍රවණයේදී බණ වැහෙන ගතිය ඒ වගේම මේ පණ එපා කියාගෙන සියල්ල අමතක කරලා බණ භාවනා කරන්න ඕන කියන සද්ධාව ඇවිල්ලා තියෙනවා ඒ අනුව අපි <clears throat> කටයුතු කරන්න පටන් අරගත්තොත් නොබෝ කලකින් අපි මෙතෙක් කල් ගෙනාපු මේ මෝඩ තර්කණේ පැත්තක තියලා මේ කෙලස් ගෙවම් කරන මාර්ගේ ක්ෂය කරන මාර්ගේ මේක යෝනිසමංසකාරය කියලා තෝරලා හරි පැත්තට දාලා ක්‍රමසහවිදි හොයන්න ගත්තොත් අපි දෙන්නේ කිසිම වෙනසක් නැහැ අපිට මේ ආයුධ සියල්ලම තියෙනවා. අපි මේ හරි පැත්තට මේක දාගෙන නැති එකයි ප්‍රශ්නේ. ඒ නිසා අපි ගත්ත සූත්‍රයේදී සරුවචනංශේ සද්ධාර්ම ශ්‍රවණේ සහ යෝනිසෝමනසිකාර දෙක විතරයි පෙන්වන්නේ. අද විස්තර වශයෙන් කියන තේ යෝනිසෝමනසිකාරය හරි ගියාට පස්සේ මනසට ඕන තරම් කාලය තියෙනවා. ඒසර ඕන තරම් කල්යාණ මිත්‍ර ඕන තරම් බණ තියෙනවා. ඕන තරම් ස්ථාන තියෙනවා. ඕන තරම් කරන්න කැමැත්ත තියෙනවා. එතකොට ඒක නිකන් හරියට පොඩි දරුවෙකුට සෙල්ලම් බඩුවක් හම්බුනා වගේ ඒකත් එක සෙල්ලම් කරන්න හදු ගන්නන්න පොඩි කාට කරන්න දෙයක් නැහැ නේ. ආන්නේ වගේ මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්චාට මේ ධර්ම දේශනා අහලා ඒ තමන් කරගෙන යන වැඩ තවදුරටත් විශ්වාසයෙන් යුක්තව එහෙම නැත්නම් පෙරදක්මක් සහිතව වීරියකින් සතියකින් සමාධියකින් යුක්තව කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් ඊයේ ධර්ම දේශනාවත් දෙකම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවලියේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා සීලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා